අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද වැඩමුළුවේ පස්වෙනි දවසට ධර්ම දේශනාව සඳහා කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ සීලුම දෙනා ධර්ම දේශනාව සඳහා tempත් වෙලා ධර්ම ගෞරවයෙන් සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ පංච ධම්මා භාවේ තබ්බා පංචාංගිකෝ සම්මා සමාධීති අවසරයි ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ විසින් තබා වදාළන ලද ධර්ම මාතෘකාවේ නැත්නම් පංචාංගික සම්මා සමාධි කියන මාතෘකාවේ දවසින් දවස ඉදිරියට ගමන් කරමින් සිටින අවස්ථාව. සාරිපුත්තු ස්වාමීන් වහන්සේගේ ඒ ප්‍රශ්න සහ උත්තර වශයෙන් මේ ඉදිරිපත් කරන ක්‍රමයේදී උන්වහන්සේ සඳහන් කරනවා කෙනෙක් විසින් භාවිතා කළ යුතු නැත්නම් තන වඩා කළ ගත යුතු ඉතිර පැතිර වැඩි යුතු තහවුරු කරගත යුතු සමාධි වර්ග පහක් කියනවා පහටම සම්මා සමාධි කියලා කියනවා පළවෙනි එක තමයි පීටි භරණතා සම්මා සමාධි ප්‍රීතිය වැඩෙනකොට පීතිය වඩමින් නැත්තම් පීටි වැඩෙන ආකාරයෙන් ඇති කරගන්න සම්මා සමාධිය. ඊගාට තමයි සුඛය වඩමින් නැත්තම් සුඛේ වැඩෙන ආකාරයට වඩන සමාධිය. ඉතින් මේක ගිරිමානන්ද ආදී නැත්තම් ආනාපාන සති සූත්‍ර ආදී සූත්‍රවල සුඛ මේ පීති පරිසංවේදී අස්සසි සාමීති සික්ඛති පීති පරිසංවේදී පස්සසි සාමීති සික්ඛති වශයෙන් සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ සුඛ පටිසංවේදී අසසිස්සාමීති සික්ඛති සුඛ පටිසංවේදී පසසිස්සාමීති සික්ඛති වශයෙන් සඳහන් කරලා තියෙනවා. මේ දෙකම වැටෙන්නේ කායනුපසනාව කොටස භාවිතා කරලා තව හිත ඉදිරියට වැඩෙනකොට වේදනානුපස්සනාව පිළිබඳව මාතෘකා තබන හැටි මේ ඒ ගිරිමානන්ද සූත්‍රය එහෙම නැත්නම් ආනාපාන සති සූත්‍රය නැත්නම් චූල රාහුල වාද සූත්‍රය ආදී දාසිය ආකාරයකට ආනාපානෙ පෙන්නකොට පළවෙනි හතරෙන් කායනුපස්සනාව පෙන්නනවා. දැන් මේ පෙන්නන්නේ වේදනානුපස්සනාවේදී. ඊට පස්සේ මේ පීති පරිසංවේදී සුඛ පරිසංවේදී වුණාට පස්සේ චිත්ත සංඛාර පරිසංවේදී අස්සසිස්සාමීති සික්කති. චිත්ත සංඛාර පරිසංවේදී පස්සසිස්සාමීති සික්කති කියලා කාය සංඛාර වචී සංඛාර ඉක්මවල ගිය චිත්ත සංඛාරයක් හඳුනා දීමක් කරනවා ඒ ගිරිමානන්ද ආනාපාන සති සූත්‍රවල එතකොට මේ කාය සංස්කාර අන්තිම දන ගනිමින් විඳිමින් යම් කිසි කෙනෙක් ආනාපාන සති භාවනා කරනවා කියන එකයි මෙතන මේ පෙන්වන්න හදන අද දවසේ මාතෘකාව වශයෙන් තියෙනකොට පෙන්නන චේතෝ පරණතා සම්මා සමාධියත් සමාන්තර ගතියක් පෙන්නනවා ඉදිරිපත් කිරීමati මේවා එතකොට ධර්ම પરම්පරා යම් වෙලාවක යෝගාවචරයා ප්‍රීතිය දැකිමින් දනිමින් වඩමින් ආස්වාස් ප්‍රසවාස කරන්නේද සුඛය දකිමින් දනිමින් පටිසංවේ විඳිමින් ආස්වාස් ප්‍රසවාස කරන්න ඕනු කරන්නේද ඒ දක්ෂතා හරහා ඊගාවට නැත්නම් මේ දක්ෂතාව වල පූර්ණතාවයක් තමයි චිත්ත සංස්කාර දැක ගනිමින් නැත්නම් හිතේ යට තට්ටුව පේන්න පටන් ගන්නවා යාර දැන් උඩ උඩ මණ්ඩි තැම්පත් වෙන්න තැම්පත් වෙන්න හිතක් වැඩ කරන හැටි තේරෙන්න පටන් අර ගන්නවා. ඉතින් ඒක යෝගාවචරය උඩු හිතේ ඉඳලා යටි හිතට බිංගයක් කපනවා වගේ. උඩු හිතේ වැඩ කර කර හිටපු කෙනා යටි හිතේ වෙන දේ නැත්නම් වේදිකාවක නාටකයක් බල බල ඉන්න එකනා වේදිකාව පස්සේ වෙස් ගැන්වීම කරන හැටි තිර අලංකාර කරන හැටි පසුබිම් තිර වෙනස් වෙන හැටි විවිධ නාටකමේ විවිධ සංස්කරණයන් දැක ගන්නවා වගේ. එතන කාර්කක් කෙලවණ එකන තමන් සුක්කානම සහ ඒ පේන දින යතුරු තහඩුවට එහා පැත්තේ එන්ජින් එක වැඩ කරන හැටි ඒ ඒ එක එක සම්බන්ධතා කොහොමද මේ ක්ලච් එක පාගනකොට මොකද වෙන්නේ ගියර් එක දානකොට මොකද වෙන්නේ බ්‍රේක් පාගනකොට මොකද වෙන්නේ ඇක්සලරේටර් එක පාගන මොකද වෙන්නේ කියලා අර ඇතුලේ තියෙන යාන්ත්‍රණي දැක ගන්නවා වගේ තමයි මෙතෙක්කල් මේ යන්ත්‍රේ වැඩ ගත්තට කවදාකවත් ඒ යතුරු පුරෙන් එහාට ගිහිල්ලා තිබිලා නැහැ. යන්න බෑ. මොකද යතුරු පුරවවත් අපි දන්නේ නැහැ. ඒකවත් මරණකම් කවුරක්වත් මේ යන්ත්‍රය මොකද්ද කියලා දන්නේ නැහැ. හැබැයි මේක මම කියා ගන්න, මේක මගේ කියා ගන්න, මේක මගේ ආත්මය කියා ගන්නවා. ඒකට 16ක් වෙනවා මිසක් වාලෙක් වෙනවා මිසක් අපට කවදාකවත් ඒකේ ස්වාමිත්වය ලබන්න බෑ. ඒ ස්වාමිත්වය ලබන හැටි තමයි බුදුරජාණන් වහන්සේ මේ ආස්වාස් ප්‍රස්වාස වගේ නිකම් මේ හුලඟකට සම්බන්ධ කරලා වායෝ පොට්ටබ්බ ධාතුට සම්බන්ධ කරලා අපි රූප ධර්මයක් දිගේ ඇතුළට ගෙනියනවා. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ එහෙම යනකොට එක එක සමාධි මට්ටම් පෙළ ගැහෙන හැටි ගොඩ නැගෙන හැටි පෙන්නනවා. මේක තමයි බුදුහාමුදුරණ සිද්ධ වුනේ මේක තමයි භාවනා කරන හැම කෙනාටම සිද්ධ වෙන්නේ. මේක තමයි සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සිද්ධ වුනේ මේක තමයි බුතාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කියන්නේ කාට සිද්ධ වුණත් ඔක වෙන්නේ චිත්ත නියාමයක් අනුවයි. එහෙම නැත්නම් ධර්ම නියාමයක් අනුවයි. ඒක නිසා කවුරුත් යන්නේ එකම පාඩේ. හැම කෙනාම යන්නේ එකම ආර්ය භූමියට. ඒක නිසා මේවා හැම කෙනෙක් ළඟම මේක සඳහා ඇති ප්‍රභවය, හැකියාව, පින, භව සම්පත්තිය තියෙනවා. නමුත් මේ කාමයේ කොච්චර අන්ධ කරනවද කියනවනම් කාමයේ කොච්චර අචක්කු කරනවද කියනවනම් පඤ්ඤා දුබ්බලීකරණය කරනවද කියලා දන්නවනම් පඤ්ඤා නිරෝධක අනිබ්බාන සංවත්තනික වෙනවද කියනවා නම් මනුස්ස හිතක මිච්ඡර දක්ෂකමක් බුදු වෙන්න පුළුවන් හැකියාවක් එතන තමන්ගේ හිත තමන්ගේ හිතටම දැක ගන්න පුළුවන් තත්වයක් තියෙන බවක් මොන්නම මිනිසෙකුටත් හිතා ගන්න බෑ ඒක හරියට කියනවා නම් ඇහැ තමන්ගේ ඇහැට තමන්ගේ ඇහැම දැක ගන්න පුළුවන් කියන හදනවා වගේ ඒක මේ ලෝකේ වෙන වැඩක් නෙවෙයි තමන්ගේ ඇහැ දකින්න තමන් ඒක කණ්ණාඩියකින් බලන්න ඕන ඉතින් අපි මෙතෙක් කල් දැකලා තියෙන කණ්ණාඩියෙන් දැකපු ඇහැ. ඒකල තමයි අපි මේ මහා ලොකෝට මේක ඇහැ ඇහි බබා වගේ රැක්කට මොකද කවදාකවත් ඇහැ දැකලා නෙවෙයි කරන්නේ. ඒ වගේම කවදාකවත් මේ ඇඟිල්ල පිටරෙන් ඇඟිල්ල පිටරේ අල්ලන්න බෑ. ඒක අල්ලන්න වෙන ඇඟිල්ල පිටරයක් ඕනේ. එහෙව් මෝඩ, එහෙව් අන්තභාග, එහෙව් අසම්පූර්ණ ඥානයක් ඇතුව තමයි අපි මේ අර සම්මාන මේ උපාදි ලබාගෙන මේ අඳුර පාන්නේ. කවදා හරි දැනගත්තොත් ඒ හිතක් වැඩ කරන හැටි ඒකට ඒකට මානව හිත තමයි දකින්නේ. ඒක මගේ හිත කියන්න බෑ ඒක. ඒක න්‍යාය ධර්මයකට වැඩ කරන්නේ. ඉතින් ඒක දැනුව මගේ කියන්න බෑ. දැනුම ලබා ගැනීමට භාවිත කරව මනස මගේ කියන්න බෑ. ඒ තරමටම පුළුල් භාවයක් අවශ්‍යයි යෝගාවචරයේ නැත්නම් මිනිස්සෙක් යෝගාවචරයක් වෙන්න. එහෙම නැත්නම් සාමාන්‍ය අන්ධ පෘථග්ජනෙක් ආ මේ කල්යාණ පුසක්ජනෙක් පාටපත් වෙන්න ආර්ය කෙනෙක් පාටපත් වෙන්න ඉතින් ඒකේ මේ කියවෙන බණ තමයි ඒකට අවශ්‍ය කරන පින හැම කෙනෙක් ගාම තියෙනවා. ඒකට අවශ්‍ය කරන ප්‍රභවය. ඒව නැත්තම් හැකියාව උපනිෂ්ඨේ සම්පත්‍ය හැම කෙනෙක් ගාම තියෙනවා. නමුත් කිසිම කෙනෙක් අදහන්නේවත් නැහැ මට මේ ජීවිතයේම නිවන් දකින්න පුළුවන් මට මේ ජීවිතයේදීම සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් මම මේ ජීවිතයේම ඇති ඇති දකින්න පුළුවන් කියලා කොච්චර කිව්වත් අදහන් නැති නිසා තමා තමන් පිළිබඳව සැක. ඒ නිසා යාට ප්‍රීතියක් පහළ වෙන්නේ මොකද ප්‍රීතිය එන්නේ නැත්තේ විචිකිච්ඡා චෛතසිකේ බාධා කරන නිසා. ඒ නිසා තමන්ගේ භාවනාවත් තමන් විශ්වාස කරන්නේ නැහැ. භාවනාවට මේ ඇස් පිට ඉදිරි පිට පේන දේවත් විශ්වාස කරන්නේ. ඇයි එහෙම කියන්නේ කියලා අහනවා. එහෙම නැත්නම් එහෙන් පේන එකට මොකද්ද කරන්න ඕනේ කියලා. පේන දේ තමයි ඇත්ත කියන්නේ. ඔකට මොනවක් කරන්න බෑ. ඒක හේතුඵල ධර්මකින් පහළ වෙන්නේ. ඒක නිසා ඔය කමඨාන් සුද්ධ කිරීමේදී අපි මේ ප්‍රශ්න විසඳනවා, විසඳෙනවා. නැත්නම් ඒකට අයියේ සාකච්ඡාව තියෙන්නේ. භාවනා කරනකොට මතුවෙන හැම දෙයක්ම සැකකරන එකත් ඇයි එහෙම වෙන්නේ කියලා Tamanට කිසිසේත්ම දැනගන්න බැරි මේ තර්කණයට හිත දාලා අපරාධේ භාවනාවේ එල්ලේ කඩා ගන්න එකක් තමයි පෘථජ්ජනය කියලා කියන්නේ. මේ මතු වෙන්නේ මතු වෙන්න ඕන දේ. ඇයි කියලා අප වැඩක් නැහැ. ඇයි කියලා ඔය කියලා කරන මතු නොවී ඉන්නෙත් නැහැ. අපි තටමැව්වට නතර වෙන්නෙත් නැහැ. වමන යන්න එනවා නම් කට වහලා එන වමනේ ගිල්ලට හරියන්නේ නැහැ නේ. එළියට එන්න දෙන්නේ බෑ. මේක එහෙම නැහැ. වමන එනකොට ඔකක් ගාලා එළියට දාලා කට වහගෙන ආයෙත් ගිලින්න උත්සාහ කරනවා වගේ භාවනා කරනකොට මේ කක්කාව එළියට එනවා. එනකොට ඒක නතර කරන්න ආන. මේක එළියට එන්න දෙන්නේ නැතුව නතර කරන්න හැටි ඒ ධර්මතම අපි නොදැනුවත්වම මේ විචිකිච්ඡා වැඩ කරන ස්වභාවය නිසා කෙනෙකුට ප්‍රීතියක් පුත් විඳින්න බෑ. කවදා හෝ මේ දෙමලේ තේරුම් ගත්ත දවසක කවදා හෝ පටarla තේරුම් ගත්ත දවසක භාවනා කරනකොට මතුවෙන හැමදේම දබරතරන් වලට වැඩිය වටිනවා. ඒක පිළිගනින්. ඒකට මේ විපස්සනා කරනවා කියන්නේ. එතකොට මට ඇති හැටි පෙනේ. එන දේවල් වලට ඇයි එහෙම වෙන්නේ? කොහොමද මේක නතර කරන්න කියලා අහන්නෙම භාවනා ප්‍රගතියට අකුල් හෙලීමක් සත්‍ය දැනගන්න කැමැති නැති ගතියක් වසංගන ගතියක් එහෙම නැත්නම් චපලකමක් වංචනික ධර්මයක් උපක්ලේශයක් ඉතින් කොච්චරක් අපි භාවනා කරන්න වෙයිද ප්‍රීතියෙන් ඉඳගෙන ඉන්නකොට ලැබෙන හැම ධර්මතාවයක්ම ධර්මයක් අනුව සිද්ධ වෙන්නේ. ඇයි කියලා අහන්න ඕන කමක් නැහැ. ඒක වෙනවද නැද්ද කියලා විතරක් හොඳට බලාගන්න. ඒක හිතලුවක් නෙමෙයි වෙනවනම් ඒක අන්තිමට ප්‍රමෝදයක් පාට ප්‍රීතියක් පාටපත් වෙනවා. ඒසොට මේ යෝගාවචරයා මොන දේවත් අදහන්නේ අස්පනා අපිට සිද්ධ වෙන දේ විතරක් අදහන. මේකට කියනවා යථා භූත ඥාන දර්ශනය, යථාව දර්ශනය. එහෙම නැත්නම් ඇති හැටිය දැකීම. ඉතින් මේක බැරි අපට මේ අතිශෝක්තිය වැඩිකම්. ඉන්නදී බාර ගන්න නැතුව ප්‍රතික්ෂේප කරනවා ප්‍රතික්‍රියා කරනවා. එහෙම නැත්නම් ෂටගති මායාවී ගති නිසා අපි කැමැති දේ අපේක්ෂා කරන ගතිය නිසා පේන දේ පේන්නේ නැතු වෙනවා. අපි මේ දේ මට වේවා කියලා අපේක්ෂාව හිත අන්ධ කරලා තියෙනවනම් ඒ ගතිය නිසා ඇති දේ ඇති ඇති පේන්නේ. උදාහරණයක් වශයෙන් කියනවා තරුණ කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි අම්මා තාත්තා ගෙදර නැති වෙලාවේ එයාට ප්‍රියම්බිකාවගෙන් හරි කොල්ලගෙන් හරි ටෙලිෆෝන් කෝල්යක් බලාපොරොත්තු ඉන්නවනම් ගේ ඇතුලේ තැපල් කාර්යය ඇවිල්ලා බයිසිකල් එකේ සීනුව ගැහුවත් එයා ටෙලිෆෝන් එක ළඟට දුවන්නේ. එයා දන්නේ මේ වෙලාවට තැපල් කාර්යය ඇවිල්ලා මොකද අරක එන්නකන් ඉන්නේ අම්මා ඉන්න ඉස්සලා මේක ආවේ නැතුව අම්මා ඉඳද්දී ආවත් වැඩි ඔක්කොම කොට උඩ. ඒ නිසා රින්ගින් ටවුන් සෝන් එකක් තමයි අහගෙන ඉන්නේ. බලාගෙන ඉන්නේ. ඒකට බයිසිකල් කාර්යය ඇවිල්ලා බෙල් එක ගැහුවොත් එimhe ලියුමක් දෙන්න එයා දොරට යන්නේ නැහැ. එයා යන්නේ ටෙලිෆෝන් එක ගන්න. ඒක තමයි අද භාවනා කරන අයට වෙලා තියෙන්නේ. මේ ආවේ තැපල් කාර්යාගේ බිල් එකද, ටෙලිෆෝන් එකේ බිල් එකද කියන ඒ තරම් අන්ධ කරනවා. ඒ මොකද ඇදහිල්ල තියෙන්නේ මේ වෙලාවේ ඒ ප්‍රියම්බිකාවගෙන් හරි, එහෙ නැත්නම් කොල්ලගෙන් හරි එන පණිවිඩේ. ඒ තරම්ම කාමයෙන් මත් කරන සුළුයි. ඒ තරම්ම ඒක ඕජා සහිතයි. ඒ නිසා අපට ඇහෙන්නේ ඇහෙන්න ඕනේ දේ. නිසා භාවනාවේදී හරියට එළියට එනකොට ප්‍රීතියක් වෙනකොට සැකයක් පහනවා. ඇයි හද්දේ කියන්නේ මේ භාවනා කරන මූණේ කූඹි නලිනා වගේ දැනෙන්නේ. ඇයි මේ භාවනා කරනකොට ඉරියව කඩා වැටෙන්නේ? ඇයි මේ භාවනා කරනකොට එක නායක විතර ඕස්ම ගන්න? ඇයි මේ භාවනා කරනකොට සක්මණේදීත් වෙනින්න පටන් ගන්න? ඉන්න හැමදේම අභියෝග කරන නිසා ප්‍රීතියක බුද්ධියක් සමාදානයක් නැහැ. කවදා හරි යෝගාවචරයක් වෙච්ච දවසේ එයා එන හැම දෙයක්ම බොහොම ප්‍රවුඩව උජාරුවෙන් වාර්තා කරනවා භාවනා කරනකොට මේ මේ දේවල් වෙනවයි කිය. අනේ එදාට වார்த்தාව අහගෙන ඉන්න එක්කනට තේරෙනවා මේ මිනිස්සු ඇති හැටිය දකින්න කැමැති ශ්‍රද්ධාව තියෙනවා, වීර්යය තියෙනවා, සතිය තියෙනවා, සමාධිය තියෙනවා, ප්‍රඥාවක් තියෙනවා. ඒ සමාධියට කියනවා පීති පරණතා සමාධි. ප්‍රීතිය බහුල කරන, දියුණු කරන, වඩන සමාධිය කියලා. ඒ විදිහට මේ එනේන දෙයට බාධා නොකර නැත්නම් ඒ කෙනෙකුට එහා පැත්තෙන් කියලා වෙන මාර්ගය අල්ලන්නට දඟලන්නේ නැතුව භාවනා කරන කෙනා ඒ එන දෙයට සාදර වෙන ගතිය නිසාම එන දෙයට වෛර නොකරන ගතිය නිසාම එන දෙයට ප්‍රතික්‍රියා නොකරන ගතිය නිසාම එන දේ වෙන දෙයක් අපේක්ෂා කරන ගතියක් නැති නිසාම එන හැම එකක්ම සුඛයක් බාටපත් වෙනවා. ඒක හරියට ගොඩාක්ල් අහස දිහා බලාන ඉඳලා ඒගොල්ලෝ දන්නවා මේ එකම අහස අවුරුදු 12 මාසෙ වෙනස් වෙනවා. ඒ නිසා මාසෙන් මාසෙට අහසේ සිටියම වෙනස් වෙනවා. ඇයි කියලා අහන්න ඕනේ ඒක නිසා නස්සත්තරක් කියන එකක් අපිට ලැබිලා තියෙනවා. ගස්කොලන් දිහා බලනකොට ඊත්තු ගුණය අනුව එක වෙනස් වෙනවා. ඒ නිසා මේ ගස්කොලන් වලත් මේ වාපෙච්චිම් අවුස්සන ගති සමනය කරන ගති තියෙනවා. ඒක නිසා ආයුර්වේදයක් මතුවලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ මිනිස්සු මොනක්වත් අලුතින් එකතු කරුවේ නැහැ. ඒ ඒ ගස්වල මේ මේ ಗುಣ තියෙනවා. ඒ ඒ තරු මණ්ඩල මේ මේ කාලට පහළ වෙනවයි කියලා ඒ කියපු ඥාණය මානවගේ මූලික සිත්හාන්ත බවට පත් වෙලා තියෙනවා. මොකද ඊවදියා බැලුවා මිසක වෙනස් කරන්න ගියේ නැති තියෙන එක අවබෝධ කරගන්න. ඒ වාගේ භාවනා පරියන්ක වේවා, සක්මන වේවා, එදින්දා වැඩ කරනකොට වේවා මේ සිදුවෙන සියල්ලම කරඬුවකට වඩාම්මා ගන්නාලද ධාතුන් වහන්සේලා වගේ විල්ලුද ඇතිරියකට ධාතුන් වහන්සේ නමක් වඩම්මා ගත්තා වගේ ඒක කවදාකවත් අවසක්තිරු කරන්නේ ඒ තරම් දන්නවා මේ වර්තමාන මොහොතේ සිදුවෙන සෑම දෙයක්ම සුද්ධ ධර්මයක් සිද්ධ වෙන්නේ සුද්ධ හේතුඵල ධර්මයක් ඒක ගණ්ඩ බැරි අපි මේ එන දේට මූණට කියලා ගහන ඉඳා. එන දේට උණු වතුරක් කරන නිසා. කිට කවුරු එන්න හදනකොට දොර දඩස් ගාලා වහලා දානවා වගේ. කවදා හරි එහෙම නැතුව එන කෙනාට එන්න දුන්නොත් එන්න හැම දෙයක්ම සුඛයක් ඇති කරනවා. එතකොට කියනවා සියල්ල සිදුවන්නේ යහපත පිණිසයි කියලා. අපි මෙතෙක් කල මේවා තෝරන්න ගිහිල්ලා කාපු පරිප්පුවත් දැන් මේ එන දේ එන්න දුන්නාට පස්සේ මොනම අතතියක්වත් නැහැ. සියල්ලම සිදුවෙන්නේ බබා හම්බ වෙන්නේ ලබා උපන් හැටියටයි කියලා මොකක්වත් වෙන්නේ එදාට ඒක නා සුඛ පරණතා සම්මා සමාධිය කියලා මේ සුඛය වඩන හැටි දැනගන්නවා. ඒ අර ප්‍රතික්ෂේපය හරහා ප්‍රීති අනිපැත්ත ලැබුවා. විචිකිච්ඡාව. ඊට පස්සේ විචිකිච්ඡාව අයින් කළා ප්‍රීතිය ලැබුවා. ඊට පස්සේ ප්‍රීතිය පස්සේ සුඛය ලැබුවා. ඒකට එයා දන්නවා මම මෙතෙක් කල් කිරුවේ. අපි මේ සෝභා ධර්මෙත් එක්ක ගැටුණා. අසල්වැසියත් එක්ක ගැටුණා. මට එන හැම හිතවිල්ලක් එක්කම ගැටුණා. හැම වේදනාවක් එක්කම ගැටෙන. ආස්වාදය දැක්කොත් ඒකත් එක්ක ගැටෙන. ප්‍රසආදය දැක්කොත් ඒකත් එක්ක ගැටෙන. වම තිනොත් ඒකත් එක්ක ගැටෙන. ඒ වෙනකොට මේක එන්න දුන්නාට පස්සේ ඒ කිනාට තේරෙන්න පටන් අර ගන්නවා මගේ හිතේ තියෙන ගැටුම් ස්වභාවය ප්‍රතික්‍රියා කරන ස්වභාවය වෙනුවට බාර ගන්න ස්වරූපේ වැඩි වෙලා කිය. ඒ නිසා මේ ගැටුමට ප්‍රතික්‍රියාවට බුදුරජාණන්සේ ඉන්ජන කියන වචනේ දීලා තියෙනවා. කොත්තනකාරී ගැටුමක් ගියොත් කම්පනයක් එනවා. ඉංජති ඛණ්ඩති කියලා කියන්නේ ස්පන්දනය වෙනවා. කම්පති සැලෙනවා. ප්‍රපංචති හිත ගොජ දාන්න පටන් ගන්නවා. ඒක මේ ඉංජන කියන වචනය ස්පන්දනය කියන වචනය කම්පණය කියන වචනේ වගේ ඒව පෙන්නඳ සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ පරිසම්බිදා මාර්ගයේ පෙන්ලා දීලා තියෙනවා මේ ආනාපාන සති චක්‍ර කරකෝලා. යම් වෙලාවක යෝගාවචරයා පිට පට්ටලෝ වාඩි වෙලා මම ආස්වාසේ ආස්වාස වශයෙන් බලා ගන්නෙමි ප්‍රස්වාසේ ප්‍රස්වාස වශයෙන් බලා ගන්නෙමි කියන අදහසෙන් වාඩි වුණාට පස්සේ මේ ආස්වාසේ එද්දී මගේ ප්‍රස්වාසය කොහොම වෙයිද කියලා ප්‍රස්වාසයේ વિશે හිත ගියොත් ඉංජති භන්දති කම්පති චලති කියලා තියෙනවා ආස්වාසේ එන එක බලන්නේ නැතුව මගේ ප්‍රස්වාසයට මොනවා වෙයිද කියලා ප්‍රස්වාසය ගැන බලන්න ගියොත් ආශ්වාස බලන හිත ඉන්ජන චන්ත්‍ර ස්පන්දන කම්පන චංචල ඇති කරන ආශ්වාසයේ මුල වෙන එළ වේලාවේදී මේක අග කොහොම වෙයිද කියලා බලන්න හිතපු ගම අර වගේම කම්පන චංචල එනවා ඒ නිසා යෝගාවචරයා මේ ඉන්ජන ස්පන්දන කම්පන චංචල හැම එකක්ම කරන්නේ එනදී එන පිළිවෙලට බාර ගන්න වෙනුවට ඊ ගාවට වෙන එක බලන්න හදනවා වෙච්ච දේ බලන්න හදනවා. පෙන්වන්න නැතුව එහා පැත්තේ තියෙන දේ බලන්න හදනවා. මේ නිසා ඉන්ජන ස්පන්දන කම්පන චංචල එනවා. සුඛය කියලා කියන්නේ ආනින්ජ ගතිය. කිසිම කම්පනයක් නැහැ, චංචලයක් නැහැ. කොහොම තැම්පත් වෙච්ච, මණ්ඩි මිදිච්ච, පිරිසිදු ජලයක් වගේ. එහෙම නැත්නම් කැලයක් මැද තියෙන නිශ්චල ජල කඩක් වගේ, වැවක් වගේ බොහොම සීතලයි, කම්පන චංචල නැහැ. ඒකට කියන ආනින්ජ කියලා. ඉන්ජන කම්පන නැහැ. ඒක එන්නේ නැත්තු එන්නේ තමන් එන දෙයට පුප්පන්න යන්නේ මූණට කෙල ගහන්න යන්නේ ගටන්න යන්නේ නැහැ. ප්‍රතික්‍රියා කරන්න යන්නේ නැතිකොට හිතට වෙන්න තියෙන tempත් එක තමයි. එතකොට මේ හිතේ අපි හිතමු මේ ලස්සනට තියෙන කැලේ මැද තියෙන වැවට හුළඟ ඇවිල්ලා කොලයක් වැටුණායි කියලා. ඉතින් කොලයක් වැටිච්ච ගමන් අර ජල තරංග වගේක් ඇති කරනවා. ඉතින් අපි හිත මේක දිහා බලන තාපසෙක් ඉන්නවයි කියලා. එයා වතුරට බහැරට කොළේ අයින් කරන්න ගියොත් එහෙම අරිටත්තේදී තරංග ඇති වෙනවා. එයා දන්නවා මේ කොළයක් වටන තරංගය ආවා. ওই තරංග රැලි ගියාට පස්සේ ඉවරයි. ඊට පස්සේ ආය ජලය පිරිසුදු වෙනවා. මේ ජලයේ පිරිසුදු වෙන ගතිය නැති කරන්න කොළයකට බෑ. කොළයකට පුළුවන් වෙන්නේ දැනට තියෙන එකලස කඩන එක විතරයි. ඒ නිසා මේ භාවනා කරන එක දැනගන්න කොළයක් වැටුණා කම්පනය චංචලයක් ආවා ඒකට ආයුෂ tikai ඒක ගියාට පස්සේ ආයෙත් ජලකඩ තැම්පත් වෙනවා ඒ නිසා හොඳම දේ තමයි පොට එහෙම තැම්පත් වෙන්න දෙන එක. එහෙම නැතුව මේක මේ පැවටුඩින් දැල්බදින්න හදනවා ඇතිවෙච්ච කොලේ අයින් කරන්න හදනවා මේ සෑම දෙයකින්ම කරන්නේ අර තිබුණටත් වඩා කම්පන චංචලය දාන එක. අපි ඕක තමයි මෙතෙක් කල් කරලා තියෙන්නේ. ඒක ආවයි ඒක යනවා. ඉතින් ඒ අර ඒක ඒක ගැන කතා කරනකොට මෙන්න මෙහෙම නිදර්ශනයක් කියනවා. එක මිනිසෙක් මීමැස්සෙකුට කතා කරලා කියනවලු මිනිස්සෝ මීපැසර කෙනතෝ හදන කොච්චර මීපැණි හැදුවත් මිනිස්සු හොරකම් කරනවානේ. උදේ පාන්දරම ලැහැත්තිලා ගිහිලා මහන්සි වෙලා දවසේ සීමාවකට මීපැණි හදනවා. මිනිස්සු කඩනවානේ. ඉතින් උඹ ඇයි මේ දැන දැන දැක දැක මේ තරම් මීවද බඳින්නේ? මේ මීමැසකවලු මිනිස්සයාට මනුස්සයන්න පුළුවන් මීපැණි හදපුවා කඩන්න විතරනේ. අපි මීපැණි හදන හැටි කඩන්න බෑනේ ඌට. ඌට ඒක හොරකම් කරන්න බෑ. ඒ නිසා මනුස්සයා මැට්ටා. ඔබ හදපු මීපැණි හොරකම් කරපන්. ඒ වාගේ භාවනා කරන එක කිව්වොත් මගේ හිත කම්පන චංචල කරන්න පුළුවන් සද්දෙට. නමුත් නැවත තැම්පත් වෙන එක නැති කරන්න සද්ද වලට බෑ. කම්පණයකට බෑ. චංචලයකට බෑ. ඒ නිසා චංචලයේ අනහැටි බලන්නේ. කම්පණයේ අනහැටි බලන්නේ. හිතවිලි අනහැටි බලන්නේ. ප්‍රසවාසයන් හැටි බලන්නේ. ආශ්වාසයන් හැටි බලන්නේ. යනකොට මේක පුදුමාකාර tempatuවක් තියෙනවා. එකකින් අදහස් කරන්නේ මේ tempatuව දිගටම තියෙනවා කියලා. tempatuව කම්පන චංචල වෙනවා. ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. එතකොට ආපහු tempat වෙනවා. ඉතින් එතකොට පේන්නේ නිකන් කතාව අහගෙන ඉනකොට මේ සදාකාලිකව tempat ගතියක් නැහැ. කම්පන වෙනවා. චංචල වෙනවා. ඉන්ජන වෙනවා. ප්‍රපංචන වෙනවා. මේ එන තාලෙටම යන්නයි. ඒකට මේ මම කෙරුවා මට කෙරුවා මට නින්දාවක් මේක පාපයක් මේක අකුසල මොකක්වත් නැහැ. ආන්නේ විදියට මේ සුඛ පටිසංවේදී අස්සසී සාමිති සික්කතත සුඛ භරණතා සම්මා සමාධිය කියන එක ඇති කරගත්තට පස්සේ එයා මේ ස්වභාවයෙන් tempත් වෙන හිතේ ස්වභාවෙට ඉඩ දීලා කම්පන වුණාට ඒක විකෘතියක් බවත් තැම්පත් බව ප්‍රകൃතිය බවක් තේරුම් අරගෙන තැම්පතු බව සමාදන් වෙනවා විකෘතිය සමාදන් වෙන්නේ නැහැ. මෝඩයා ආමනයා තකතිරුවා ඔල මොට්ටලයා අවිද්‍යාකාරයා අන්ධකාර අර අකුසලයේමයි සමාදන්. කම්පණයේමයි සමාදන්. ඒ නිසා යා දිග්ගතම අකුසල සමාදානෙ සිට. යාට කවදාකවත් සුඛයක් ලබන්න බෑ. අඩු ගන්න ප්‍රීතියක්වත් ලබන්න බෑ. හැබැයි භාවනා කරන හරීම අවංකව භාවනා කරනවා. බොහෝම උනන්දුවෙන් භාවනා කරනවා. ඒ වුණාට හොස්සලංගේ මැස්ස යන්න බෑ. අවුස්සගෙන කෑකොස් සංගහගෙන පරිසරයටත් බැනගෙන මිනිසුන්ටත් බැනගෙන හිතට සාප කරගෙන ආනපානෙ හපාගෙන පුතුමාකාර දැඟලිලා ගන්න. හැම කෙනාම එහෙම තමයි පටන් අරගන්නේ. පටන් අරගෙන දවසක මේ යුද ප්‍රකාශ කිරීම පැත්තක දාලා තීරුම් ගත්තොත් ඉබේ නම් තේරුම් ගන්නෑ. ගොඩක් මහන්සිලා තේරුම් ගන්නෙ. එයාට ඊට පස්සේ මේ හිතක් වැඩ කරන්න හැටි දැකීමේ නැත්නම් හිතක් වැඩ කරන හැටි දැනගන්න සුදුසුකම් ලබනවා. ඒ හිතක් වැඩ කරන හැටි දැනගන්න සුදුසුකම් දෙක තමයි ඔය පීති පරණතා සම්මා සමාධි සුඛ පරණතා සම්මා සමාධි වෙන විදිහකට කියනවා නම් යෝගාවචරයා පරියන්කේ වේවා සක්මනේ වේවා ඉඳගෙන මුලදි මුලදී ඒ තියෙන කම්පන චංචල නැති කර ගැනීම සඳහා මෙනෙහි කරමින් මෙනෙහි නොකරමින් දාන්න දාන්න දහංගට දාගෙන දාන්න දාන්න ක්‍රම සාවිදි වලට මේක තැම්පත් කරගන්න ඕනේ. ඒක හරියට හැම කන්නේජිම ගුරු ගොවියා මුලින් කුඹරට ගිහිල්ලා හිය බින්නක වහලා ඊටසේ දෙහියහලා මඩ කලල් කරගෙන ගාගෙන ලෑස්ති කරන තමයි පැල හිටවන්නේ. ඉතින් ඒ නිසා කොච්චර ගොවිතැන් කරපු ඉදමක වුණත් හැම කන්නේ මුලකම ආය බින්නක ගහනවා. ආය දෙහිය ගහනවා. ආය ගහනවා. ඉතින් ඒ නිසා ඒක නතෝ කරන්න බෑ. නමුත් දැන් පැලෙහිඳ ඉස්සලා ගොයියා දන්නවා. මේ මේ මඩ කලල් වෙලා තියෙනවා. අන්න ඒ වගේ කලල් කිරීමේදී නිකන් ඉඳලා බෑ. කර්කස රසාවක් කෘෂි කර්මය කියන්නේ. ඒ ටික කරනවා. ඊට පස්සේ ඊටම ලෑස්ති වෙච්ච වෙලාවේ ඒකට බීජයට හෝ කණුක පිච්ච තවන් වෙත සුදුසුයි දානවා වගේ පීති පරණතා සුඛ පරණතා මට්ටමට ගියාට පස්සේ යෝගාවචරයට පුළුවන් මේ චේතෝ පරණතා සම්මා සමාධි කියන එකට බැස ගන්න නැත්නම් ඒ පන්තියට සමත් වෙන්න ඒ සමත් වෙනාට පස්සේ ලැබෙන ආනිසංසය තමයි චේතෝ පරියාය ඥානය කියන එක. හිතක් දැනගන්න පුළුවන් ගතිය. මේක සාමාන්‍යයෙන් ක්‍රම දෙකකට සිද්ධ වෙනවා සමත ක්‍රමෙමුත් මේක උපයන්න පුළුවන්. විපස්සනා ක්‍රමයටත් උපයන්න පුළුවන්. නමුත් මේ චේතෝ පරියාය ඥානය කියලා සඳහන් කරන්නේ සමත ක්‍රමයට උපේන අනුන්ගේ හිතක් දැනගැනීමේ ශක්තිය. ඒක මේ තමන්ගේ හිත දැනගැනීමේ හේවණල්ල තමයි අනුන්ගේ හිත දැනගන්නවා කියන්නේ. ඉස්සල්ලාම කරන්නේ තමන්ගේ හිත නටන හැටි මම ගහන පදයට නෙවෙයි මෙයා නටන්නේ. යා නටන්නේ චිත්ත නියාමයකට. ඒ චිත්ත නියාමයේ දැනගන්න තියෙන ක්‍රම දෙක තමයි ප්‍රීති පරණතාවේ හිතේ තියෙන ඕන සුඛ පරණතාවේ තියෙනවා. ඒ පීති පරණතා සුඛ පරණතා தත්ත්වෙට තමන් ඇවිල්ලා තියනවද නැද්ද කියන්නේ නැතුව හිත කියන්නේ මොකද්ද කියලා අවබෝධ කරගන්න ගියාට සර්පයා වලිගෙන් ඇල්ලුවා වගේ කනවා. හරියටම සර්පයා බෙල්ලෙන් අල්ලනවා වගේ හිත වැඩ කරන හැටි දැනගන්න නම් ආරම්භයේදී චිත්තානුපස්සනා කරන්න බෑ. එයා කායානුපස්සනා කරලා නැත්නම් මේ රූප කර්මස්ථානයේ හිත දාලා ඒ රූප කර්මස්ථානයේ හරහා ප්‍රීතිය උපේන හැටි ඒ රූප කර්මස්ථානයේ හොඳට තැම්පත් කරලා අපි ආනපානෙ ගත්තොත් එම ආනපාන හොඳට තැම්පත් කරලා සන්තෝචේව පනීතෝච සුකෝච විහාරෝච කියන විදිහට බොහොම සාන්ත ප්‍රණීත සුඛ වීරෙන්ට එනකන් ආනපාන හුදුට තුනී කරගන්න. කලල් කරපු මඩක් වගේ. ඊට පස්සේ තමයි එයාට ඒ සියලු පරිසරය සකස් කරගත්තට පස්සේ මේ චේතෝපරියාය ඥානෙ පිළිබඳව පරිශන කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒකට සුදුසුකම් ලබනවා. ඒක නිසා ওই සාමාන්‍ය ඵල වගේ සූත්‍රවල සරුවචන් වහන්සේ දිට්ඨ ධම්ම සුඛ විහරණ වාසයෙන් තමන්ගේ හිතත් තමන්ට දැනගන්න පුළුවන් අනුන්ගේ හිතත් ඒ ක්‍රමයටම දැනගන්න පුළුවන් මේ චේතෝපරිය ඥාණය තම් පරියේ ඥානං කියලා මේකට තියෙනවා චේතෝපරියේ ඥානයක් සත්‍ය සඳහන් කරනවා ඒ සඳහා යෝගාවචරයට තිබිය යුතු මූලික සුදුසුකම් වගේක් තියෙනවා. අපි මේ අනුන්ගේ හිත දන්න කට්ටිය ඉන්නවා කියන්න පුළුවන් කට්ටිය ඉන්න කියලා নানা ආකාර බයිලා ලෝකේ තියෙනවා දැනටත් තියෙනවා. ඒ අනුව බලනකොට බුදුහාමුදුරුවෝ කියන ක්‍රමයක් තියෙනවා. ඒකට අවශ්‍ය සමාධියකුත් තියෙනවා අවශ්‍ය ප්‍රඥාවකුත් තියෙනවා. යෝ එවං සමාහිතේ චitte අනංගනේ චිත්තූපක්ඛේ අකිලේතේ මුදු භූතේ කම්මනියේ මේ හොඳට අර පීටි පරණතා සුඛ පරණතා ආදී වශයෙන් හිත සමාහිත කරන්න. දුවට මණ්ඩි බහින්න අරින්න ඕන. එනේන අරමුණක් සංහිඳවා ගන්න හැටි දැන ගන්න. එනේන අරමුණකින් සුඛය නැත්තම් ධර්මමේ ඥානයක් ලබා ගන්න තරමට සුඛය මෝරණ හැටි දැන ගන්න ඕන. අදුම ගන්න කියනවනම් ඒ මූල කර්මස්ථානයේ බලබලා ඉඳද්දී ඒක සංහිඳෙන හැටි ගුරුසු ආස්වාස් ප්‍රසවාසී මධ්‍යස්ථ ආස්වාද ප්‍රසවාසයක් වෙන හැටි මධ්‍යස්ථ දේ සුඛුම ආස්වාද ප්‍රසවාසයක් වෙන හැටි ඊට පස්සේ සුඛුමතර ආස්වාද ප්‍රසවාසයක් වෙන හැටි ඒක ආස්වාසි ආස්වාදයක් වෙන හැටි ආදි වශයෙන් මේක හොඳට සමාහිත වෙන්න ඕන නැත්තම් පීති පරණතා සමාධියට එනකන් සමාහිත කර ඊට පස්සේ චිත්තේ පරියෝදාතේ හොඳට හිත කුණු ඇරලා වෝදාගත්ත රිදි කෑල්ලක් වගේ වර්ණ ගන්නන්න කලින් ශ්‍රද්ධ පිරිසුදුුනේ නැත්තම් වර්ණ ගැන්වීම ලපකටෙන්න ආසේ උන්ටට හිත පිරිසුදු වෙනවා අනංගණේ කියලා කියන එක කෙලස් නැහැ කෙලස් තිබුණා දැන් ඒ අරමුණේම සංහිඳිලා එන බාහිරින් එන දේවල් එක්ක ගැටෙන්නෙත් නැහැ ඒක නිසා සංහිඳෙමින් පවතිනා වූ මේ අරමුණේ තියෙන හිත අර නිලුම්පතේ වැටිච්ච වතුර කඳුල වගේ හිත තැරවිලා නැහැ කෙලස් එක්ක කෙලස් කුඩේ තමයි තියෙන්නේ නමුත් මේ කෙලෙස් ඇවිල්ලා මේක ගෑවෙන්නේ අනංගතේ විගතූපක්ඛිලේශේ. එයා මේක ආඩම්බරයට අරගන්නෙත් නැහැ. යම් විදියකට මේ මගේ මේ හිතේ මේ මේ කෙලෙසයක් තියෙනවා තමයි නිලුම්පතේ මෙච්චර මෙච්චර වතර බින්දු තියෙනවා කියලා ලැජ්ජාවට ගන්නෙත් නැහැ. තිබුණට මොකද වතර බින්දු ගෑවෙන්නේ නැහැ කියලා ආඩම්බරයට ගන්නෙත් නැහැ. එයා දන්නවා මේ පීටිපරණතා සුඛපරණතා ආවනම් කෙලස් තිබුණාට ගා ගන්න නැතුව ඉන්න පුළුවන්. එහෙම නැත්නම් කියනවනම් සරුවචන් වහන්සේ සර්වඥතා ඥානෙ ලබන්න ඉස්සලා දවසේ හීන හතරක් දකිනවා. එකක් තමයි තමන් වහන්සේ අසුචි කන්ද කැවිදිනවා. අසුචි කන්ද පයේ ස්පර්ශ වෙන්නේ නැහැ. මේ මුළු ලෝකෙම අසුචි කන්දක්. මුන්න විදිය ගාගත්තත් කොල්ල බවත් එක කරන සෙල්ලම වගේ තමයි. ගහන ගහනකින් අහුවෙනවා. සර්වඥාන්සේගේ අසුචි කන්ද කැවිදිනවා ගෑවෙන්නේ ඒ වගේ මේ නරක හිතවිලිත් එනවා. සද්දත් ඇහෙනවා. වේදනත් දැනෙනවා. ආශ්වාස ප්‍රශ්වාසෙත් නොපෙනී ගිහිලා මේ පැත්තේ මේව කලබල කරනවා. ඒ ඔක්කොම යා ඉතිහාසයේ සපේලා කියන්න පුළුවන් මට මුලින් නම් ආනපාන ගොරෝසු තිබුණා හිතවිලි පුංචි වෙලා තිබුණා. දැන් ආනපාන ගෙවිගෙන යනවා හිතවිලි වැඩි වෙනවා. සද්ද වැඩි වෙනවා. වේදනාව වැඩි වෙනවා. නමුත් ඉතිහාසයේ දන්න නිසා අපදානේ ඉන්න සම්පායති කියන විදිහට චරිතයෙන් සපෙලා කියන්න පුළුවන් යාට. මෙතෙන් ආවේ අහම්බෙන් නෙවෙයි. ක්‍රමිකව මෙතෙන් ආවේ කියලා ඒ දැනටත් මේ කෙලස් තියෙනවා. තිබුණට ගෑවෙන්නේ. එහෙම නැත්නම් සද්ද තියෙනවා ඈත. නිකම් පසුබිමේ මේ තියෙන සද්ද විතරයි. හිතවිලි තියෙනවා. ඈත කොහෙද තියෙනවා. වේදනක් දැනෙනවා. ඒ වේදනාව මගේද දන්නෙත් නැහැ. ආනාපානෙත් තියෙනවා. තේන නොපෙනෙන ගානයි. ආන්නේ විදිහට මේ තියෙන මේ සුවිශේෂී తত্ত্বය යෝගාචර ආඩම්බරයට ගන්නෙත් නෑ ලැජ්ජාවට ගන්නෙත් නෑ. ඒ නිසා ඒකෙන් තණ්හාමාන දිටි උපයන්නේ නෑ. යා දාන්න මේක ක්‍රමයක් අනුව ප්‍රතිපදාව අනුව ගියොත් වෙන මේකක් මිදක් ඉල්ලලා ගන්නත් බෑ. ඉල්ල ප්‍රතික්ෂේප කරන්නත් බෑ. ඒ නිසා උපක්ලේශයන්ගෙන් තොරව මේ ඇතිවෙච්ච తত্ত্বය එතනදී මේ ඉඳදී දැනගන්නවා කියන එක නිවන් ලබනකොට පොඩ්ඩක් අමාරුයි. හැම කෙනාම මෙතෙන්ට යනට එක්ක පාටි දාන්න පටන් ගන්නවා. ඕන්න මට දැන් කෙලස් ආවට ගෑවෙන්නේ නැහැ කියලා අල්ලපු ගෙදරට ටෙලිෆෝන් කරලා SMS එකක් කරන්න හදනවා. ඔන්න කියන්න භාවනා මං කියලා දෙන්නම් ඕගොල්ලන්ට කෙලස් කා ගන්න තුින්නටි කියලා ඔන්න ලවුඩ් ස්පීකර් එකක් දාන ගෑ ගන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් අන්ධහර පාන්න පටන් ගන්නවා. මේක තහවුරු කර ගන්නව වෙනුවට අන්ධහර පාන්න. එහෙම නැත්නම් මෙච්චර භාවනා කරන මගේ හිතරත් කෙලෙසයක් ආවා. මෙච්චර භාවනා කරන මට එන ගහන සද්දයක් ඇහුණා. මෙච්චර භාවනා කරන මට කොන්දේ අමාරුවක් ආවයි කියලා ඉතින් දිග චෝදනා පත්‍ර ලියන. ඒකක්වත් නැහැ. එයා දන්නවා වෙන්න ඕන නැති දෙයක් ලෝකෙ සිද්ධ වෙන්නේ. නමුත් මේකෙන් උපක්ලේශ පහල කරගන්න එපා. විගත උපක්ඛිලේශේ. එතකොට මුදු භූතේ කම්මනී. හරියට ඇටයක් පැල ගන්න පුළු පැල පැල ඇට වෙන පැල වෙන ඇටයක් ගන්න පුළුවන් තරම් කුඹර හොන්දට කලල් මඩ කරගත්තා වගේ Taman කෙරේ වෙත පැමිණෙන ඕනි චින්තාමය ඥානයක් ඕනි විපස්සනා ඥානයක් නැත්තම් පොතේ දැනුමක් බාර ගන්න පුළුවන් තරමට හිත කලල් කරන ලද මඩක් වගේ වෙනවා මුදු පුතේ කම්බනියේ තිතේ දෙයක් බාර ගන්න පුළුවන් විදිහට දැකලා නැත්තම් බලන්ඩ වපුරන්ඩ ඉස්සෙල්ලා ගොවියා මඩ කලල් කරන හැටි කලල් කරලා තමයි අර කණු ඇදිච්ච ඇටේ ගිල දාන්නේ දාන්නට ඒ කණු ඇදිච්ච කණු කැපිච්ච වී ඇටේ දානකොටම යම් ප්‍රමාණයක් එරා බහින. ඒ වී ඇටේ ප්‍රමාණයට එරා බහින. වැඩිපුර එරලා යන්නේත් නැහැ. ඒ වාගේ මේ හිතට එන ඕනේ ධර්මතාවය චින්තාමේ වේවා සුත්තමය වේවා භාවනාමේ වේවා එන්න පුළුවන්. ඒ එන දේ බාර ගන්න තරම් හිත මුදු බූතේ කම්මනියේ හිතේ ආනින්ජප්පත්තේ සැලෙන්නේ නැහැ. මට ආසවල්ලාසවල් ඥාන පහළ වුණේ නැහැ කියලා. මට අසවල් අසවල් ධානය පහළුනේ නැහැ කියලා. එහෙම නැත්නම් අර පොතේ මෙහෙම තියුණා මට ඒක උනේ නැහැ කියලා. ඒ මොකක්වත් වෙන්නේ නැහැ. එයා දන්නව වෙන්න ඕන දේ වෙනවා. එතකොට සැලීමක් නැහැ. මොකද සැලීමක් නැති හේතුව අපේක්ෂාවක් නැහැ. මට මේක වේවා කියලා අපේක්ෂාවක් නැහැ. මොකද එහෙම තියෙන කෙනාට අර කල්ලින් අවස්ථාවේ තියෙන සුඛපරණතාවය එන්න විදියක් නැහැ. සුඛපරණතාවයට එනකොට තල තුනා භාවනාව ඉදිරියට යන්නේ පළච්චාවයි තියෙන තැන තිබෙන්නේ පළච්චාය තිබිච්චාවයි සැලීමක් නැහැ. එතකොට ඒ කෙනාගේ හිතට ආණින්ජප්පත්තේ හුන්තට පටල වෙලා හිටිනවා මඩේ හිටවපු ඉන්න වගේ සැලෙන ගතියක් නැහැ. චේතෝපරියාය ඥානං චිත්තං අබිනින්නාමේටි. එතකොට තමයි Tamanට දැනගන්න පුළුවන් වෙන්නේ. මේ විදියට පීතිපරණතා සුඛපරණතා ඇති වුණාට පස්සේ මේ හිතේ ඕනම කෙනෙක්ගේ වෙන දේවල් වෙන්න පුළුවන්. මේ හිත මේ විසුවිශේෂ තැනකට ගිහිල්ලා නැහැ. එහෙම තියේදී අපි හිතමු උද තමන් කැමති කරන සින්දුවක් ඇහිලා. ඒ සින්දුව අනුව දැන් තමන්ගේ හිතට රාගය එනවා තේරෙනවා. සරාගං වාචිත්තං තරාගං චිත්තං තිබජානති ආදාන මෙතෙක් වෙලම මානපනේ සංසිඳවන්න හොඳට tempත් වෙලා හිටියා. ඒකට ඇහෙන මනරම් අඬක්කෝ දකින්න මනෝචිත රූපයක් නිසා හෝ වේදනාවක් නිසා මේකට මනාපය පහළ වෙන්න පුළුවන්. ඒසොට මේ පුද්ගලයා මේ මනාපයට නැත්තම් මේ රාග හිතට වෛර කරන්නේ. එයා දැනගන්න මේ නිරෝගීව තිබුණ හිතට දැන් ඔන්න කෙලෙස් රෝගයක් ආවා. ඉස්සල්ලා හිත මේමයි මේ තරාග හිත ආවට පස්සේ මෙහෙමයි කියලා එයාට මේ දෙක සංසන්දනය කරන්න ස්වර්ණමය අවස්ථාවක් මිස අනේ මගේ හිතට රාගය ආවයි කියලා ඉසాత බැඳගෙන අඬන්න ඕන කමක් නැහැ. මොකද එයා දන්නවා මේ රාගය අවබෝධ කරගන්න ඕනේ අනුන්ගේ රාගය අවබෝධ කරගන්න බෑ ඊයේ රාගය අවබෝධ කරගන්න බෑ හෙට රාගය අවබෝධ කරගන්න බෑ රාගේ එනකොටමයි මේක අල්ලන්න ඕනේ දැන් ඒකට මම සන්නද්ධයි මම මගේ හිත ආඩ්‍යයි ඒ නිසා රාගේ එනකොට මේ රාග හිත මෙහිමයි ආවට පස්සේ මගේ ළඟ තිබුණ සීලයේ පිටිමද තැකීමක් බයලජ්ජාව මොකක්වත් නැහැ ඊට පස්සේ කා රාග රක්ත සත්වෙක් වගේ අපේ හිත ඒ රාගේ සන්තරපණය කිරීම සඳහා මුළු කයම දාසකත්වයට ගන්න. එතකොට යා සරාග හිත තීරුම් අරගන්නේ රාගයට වෛර කරලා නෙවෙයි. එතකොට තමයි මේ චිත්ත සංඛාර පරිසංවේදී. චිත්ත සංස්කාරයන් කියන වේදනා සංඥා දෙක කොහොමද මේ එන අරමුණු වර්ණ ගන්නවන්නේ? කොහොමද මේ අරමුණ ආලවට්ටම් කරන්නේ? මේ අරමුණ රාගේද, ద్వේෂේද, මෝහේද, සුබද, අසුබද, වේවද, නොවේවද කියලා. එන ඕනේ අරමුණක් වෙස්නම් වන්නේ වේෂ නිරූපණය කරන්නේ මේ චෛසික දෙකකින් ඒ කියන්නේ යට මට්ටමේ tire එහා පැත්තේ මේ වේදනා සංඥා මේ දෙන්නගෙන් තමයි චිත්ත සංඛාර කියලා කියන්නේ වේදනා සංඥා දෙක. ඒ නිසා අරමුණක් එන්න ඇරලා ඒන අරමුණ සුඛයක්ද දුක්ඛයක්ද අදුක්කම සුඛයක්ද කියලා වේදනාවෙන් වර්ණ ගන්නවා. සංඥාවෙන් කියනවා සුබද අසුබද මංගල කාරණාවද නැද්ද කියලා. නමුත් මේ අරමුණ එන කෙනාට කිසිම මොකක්වත් එහෙම ලකුණු නැහැ. ඒක බාර ගන්න මේ විස් ගන්නවන චිත්ත සංස්කාරයෙන් තමයි මේක සිද්ධ වෙන්නේ. යම් කිසි කෙනෙකුට ඒ පිරිසිදු හිතකට අරමුණක් රිංගනවා. රිංගනකොට මේ සංස්කරණය කරන ක්‍රියාව දකින්න පමා වුණොත් Taman ඒ හිතට වාල් වෙනවා. මේක සංස්කරණය කරන හැටි දැක්කනම් Tamanට තේරෙනවා මෙතන නාටකමකට විශේෂ චරිතයකට වෙස් ගන්නවා වගේ වැඩක් මෙතන කෙරෙන්නේ. ඒක නිසා මේ සංස්කරණය කරනකොටම අල්ලගත්තොත් එයාට තේරෙනවා මේ ඊට පස්සේ මෙයා නාඩගමේ නඩනකොට මේ මාටින් අයියා තමයි මේ ඉන්නේ රජාට ඇඳලා මේ කාඩ්බෝඩ් එක උටුන්නක් දාගෙන ඉන්නේ. ඕක කඩුවර තියෙන කාඩ්බෝඩ් කෑල්ලක් ඔය රජා වගේ කෑ ගැහුවට මේ නිකන් මාටියා මේ ඉන්නේ කියලා තේරෙනවා. එහෙම නැත්තම් හිතෙන්නේ මීයක රජවංශෙම ආපු කෙනෙක් වගේ වේදිකාවේ ඉන්නකොට වේදිකා පොළොව හප්පගෙන කෑ ගහනකොට මේ බීලා කෑ ගහන්නේ බොරුව කරන්නේ. මේ නාටකමක් කියන්නේ. එයා වෙස් කියන්නේ නැත්තම් නිකම්ම නිකම් මිනිහෙක්. වෙස් ගැන්ඩිල දැක්කේ නැත්තම් මේ සංඥා වේදනා දෙක හරහා අපිට පේන්නේ මේ උප්පත්තියම රාජවංශ එක්කෙනෙක් වගේ කටයුතු කරන හැටි. යම් වෙලාවක ඒක දැක්කම තියෙනවා මේ හිතක් වැඩ කරන්නේ ඒකට ගෙනාපු ඇබ්බැහි ටික හැටියටයි. පෞරුෂත්ව ලක්ෂණ වල හැටියටයි. කර්මානුරූපේ හැටියටයි. ඇබ්බැහි නිසායි. එන අරමුණු වල කිසිම කෙලෙසයක් නැහැ. එයා එන තාලෙට මේක ටෙම්පරාදුවේ දාලා ආලවට්ටම් කරලා හැඩගස්සන හැටි දැක් වෙන්න උනාට පස්සේ තමයි අපි පමාවේ ඉන්න එකනා භාවනා නොකරන එකනා අසතිමත් එක්කනා දකින්න. සතිමත් එක්කනා එන්නකොටම සිද්ධිය වෙනකොටම ඒ සාමාන්‍ය මිනිස්සු චරිතයට ගැලපෙන විදිහට වේශ නිරූපණය කරන්නසේ සංස්කරණය කරන්නසේ මේ අරමුණු වලට එක එක නම් වනම් දීලා මේ අරමුණු වලට එක එක වේදනා සහ සංඥා ආරූඪ කරගෙන මේ කරන දේ තමයි මනසේ මායාව. එහෙම නැත්නම් මේ හිත කරන විකෘතිය. ඊට පස්සේ දකින්න එක දකින්න එකක්. ඊට ඉස්සෙල්ලා දකින්න එක නකින වෙන එකක්. ඉතින් අපිට මේ චිත්ත සංඛාර පරිසංවේදී අස්සසි සාමිති සික්කති චිත්ත සංඛාර පරිසංවේදී පසති සාමිති සික්කති කියලා බුදුහාමුදුරෝ දේශනා කරන්නේ මේ වෙස් ගැනීම දක්නාසුලුව වෙස් ගැනීමට ඉස්සර සහ පස්ස කියන දෙකම දක්නාසුලෝ භාවනා කරනවායි කියලා කියන්නේ කාමභෝගී පුද්ගලයාට හිතා ගන්නවත් බැරි එකක්. කාමභෝගී පුද්ගලයා ඉන්නේ මේ දකින්න දේවල් වලින් ආඩම්බර වෙන්නයි, ලාභ ලබන්නයි, සත්කාර ලබන්නයි, ආර්ථික දේශපාලන වාසි ලබන්නයි. දැන් කරන්නේ ඒ වෙන යාන්ත්‍රණය දිහා බලලා මේක මවිෂින් කරන වර්ණ ගැන්වීමක්ද ඒ නැත්තම් ਸਰබලදාරි දෙවියන් වහන්සේ කෙනෙක් කරනවා නැත්තම් බ්‍රහ්මන් කරනවාද මේක නැත්තම් අල්ලාහ් කරනවාද එහෙම නැත්තම් මේ මගේ ඇබ්බැහි අනුව මගේ රුචි අරුචිකම් අනුව මගේ පෞරුෂත්වයේ අනුව මේක සිදුවෙන එකක්ද කියලා බැලුවොත් හරි අමාරුයි උත්තර දෙන්න මේ වර්ණ ගැන්වීම මේ වෙස් ගැන්වීම මා විශ්ින් කරන ලද්දක්ද කියලා. මොකද මේ දුක් දෙන දෙයක් කවදාකවත් මා විශ්ින් කරලා බාර ගන්න එකක් නැහැ. මේ වර්ණ ගැන්වීම සදාකාලික දුක් දෙන දෙයක්. අරමුණේ ප්‍රകൃතිය තබා මේ වර්ණ ගැනීමක් කිරීමෙන් සැප ලැබපු කෙනෙක් මේ ජීවිතේම නැහැ. එවනම් අපිට කියන්න බෑ සැප කැමැති මම මේන අරමුණට දුක් දෙන වර්ණ ගැනීමක් කරයි කියලා. ඒ වාගෙම කියනවා අනිකුත් ආගම් වල කියන විදිහට මේක දෙයයන්ාංශික මන අපේ. මේක බ්‍රහ්මන්. මේක සර්බලධාරී දෙයයන්ාංශික කරන දෙයක් කියලා උන්ද මිනිස්සෙන්ට ප්‍රිය කෙනෙක් නම් ඇයි හත් දෙයියනේ මේ ලස්සන අරමුණකින් මේ තරම් දුකක් දින දෙන්නේ? බුද්ධත්ව ජාතකයේදී සරුවචනාංශයේම බෝසත්ණාංශ විදිහට සඳහන් කරනවා මේ කනම් මේක හදන්නේ. එහෙම නැත්නම් මෙහෙම ඉන්නවනම් මැවුම්කාරයෙක් කියලා එකක්. මේක හදන හරියක් දුක නම් ඔකට මැවුම්කාරයා කියන්නේ නරකයි. ඔකට විනාශකයා කියලා කියන්න වටින්නේ කියලා. ඒක මහා හොරේ. මැවුම්කාර දෙවියන් වහන්සේ මහා චෝරෝ කියලා සඳහන් කරනවා. එතකොට Hindu කෙනෙක් විදිහට මේ කතා කරන්නේ. එතකොට පේනවා මේ වර්ණ ගැන්වීම නිසා වර්ණ ගැන්වීමට ඉස්සෙල්ලා සහ පස්සේ මේ චිත්ත සංස්කරණය කරාට පස්සේ සහ ඉස්සෙල්ලා මේ අරමුණු વિશેයි වෙන වෙනස අපිට හිතා ගන්න බැරි තරම් වෙස්පරිලක් වෙනවා. ඒ වෙස්පරිලදී චිත්තක්ෂණයක් පමා වුණත් අපි මානසික මායාවට අහු වෙනවා. පුළුවන් වෙයිද මේ මනස මායා කරමින් වෙස් ගන්නමින් ඉන්න රඟ වෙස් ගන්නන හැටි වෙස් බඳින හැටි බලන්න ඒක බරපතල ප්‍රශ්නයක් නෙවෙයි මම විශ්ින් කරන ලද්දක්ද වෙන කෙනෙක් කරන ලද්දක්ද උදෙන්සේ දෙකම ප්‍රතික්ෂේප කරලා කිව්වා හේතුම් පටිච්ච සම්පූතං හේතු බංගා නිරුද්ධති යම් යම් හේතු ධර්ම නිසා මේක සිද්ධ වෙන්නේ ඒ හේතු වෙන නැති වෙනකොට නැති වෙනවා මේක උඹ විසින් කරන ලද්දකුත් නෙවෙයි ਸਰබලදාරි දෙවියන් වහන්සේ කරන ලද්දකුත් නෙවෙයි ඒ නිසා මේක බඳින හැටි බලපං ඉසాత බැඳගෙන අඬන්න යන්න එපා සතුටු වෙන්න යන්න එපා කනගාටු වෙන්න යන්න එපා මේ සංසිද්ධිය බලන්න ඒකයි බුදුරජාණන් වහන්සේ බුදු වෙච්චි ගමන් අනේක ಜಾති සංසාරං සන්දහා විසං අනිබ්බිසංඝහකාරං ගවේ සන්තෝ දුක්ඛා ජාති පුනප්පුන මෙන්න මේ වෙස් බඳින හැටි දකින්ද මේ ගේ හදන වඩුව දකින්ද අනේ දුක්ඛ සංසාරෙමෙන් අනන්ත ජාති මම මේවා අඹාගෙන ගියා අල්ලගෙන අල්ලන්න කියලා හිතාන ගියා හැම සංසාරෙදිම මම දැක්කේ හදපු ගයක් ගේ හදන හැටි දකින්න උනේ නැහැ නමුත් මං අතහැරියේ නැහැ අනේක ಜಾති සංසාරම් බොහෝ දුක් සංසාරෙමම දුක්ඛා ಜಾති පුනක් පුනක් නැවත දුක් තියෙමින් ගහකාරං ගවේෂන්තෝගේ හදන වඩ හොයාගෙන ගියා. ගහකාරං ඊට පස්සේ කියනවා දැන් මට පේනවා ගහකාරයා ග්‍රී හදන එකා පේනවා මොකද්ද මේ චිත්ත සංස්කාර හරහා එන ඕනෙම අරමුණක් අපේ රුචි අරුචිකම් වලට පෞරුෂත්වයට අනුව කර්ම ශක්තිය වලට හැටියට අපිට මේක ආලවට්ටම් කරලා විශ්කණ්ඩලා දෙන්න. එතකොට අටුවාව කියන්න හදනවා මේ ගේ හදන වඩුව දකිය ගේ හදීම කරන්න උප්පත්තියේදී කියලා. ඉතින් උප්පත්තියේදී මේක දකින්න බෑනේ. බබෙක් කම්පුණිලාවේදී ওই විදිහට චේතෝපරියය ඥානයක් දාලා බලන්න ඉන්න බෑනේ. ඒක නිසා බුදුජානනාංශයේ බුදුනේ උප්පත්තියේදී ගේ හදනවා දැකලා නෙවෙයිනේ. ඒක නිසා අටුවා විවරණේ අභිධර්ම විවරණේ අල්ලි පටලවිල්ලක පටලනවා මේකේ. මේ ගේ හැදීම පටන් අරගන්නේ උප්පත්ති චිත්තක්ෂණය කියලා. නෑ හැම චිත්තක්ෂණයක්ම පටන් ගන්නකොට මේක සිද්ධ හැම සද්දයක් අහනකොට මේක සිද්ධ හැම ගඳක් කරනකොටම හැම රූපයක් බලනකොට හැම භාෂක් රසක් හිතවිල්ල. ඒ හැම වෙලාවකම අදාළ හේතුවක් එනවා. නමුත් ඒ හේතුවට එළියට එන්න දෙන්නේ නැහැ. ඒ හේතුව වර්ණ ගන්න. ඒ හේතුව වෙස් ගන්නවා. ඒ වෙස් ගැනීම ගන්නන්නේ තමන්ගේ වේදනා සහ සංඥා අනුව. ඒක තිරයට එන්නේ ඉස්සෙල්ලා සිද්ධ වෙනවා. ඉතින් කාටද පුළුවන්නේ මේ නාටකම බලනවා වෙනුවට නාටකමට නලු නිලියන් වෙස් ගන්න නැහැටි බලන්න. කවදාකවත් පෙන්නලා නෙවෙයි නාටකම හදන්නේ. නාටකංකාරයෝ කවදාකවත් කැමති නෑ තිරේ පිටිපස්සට යනවා දකින්න. ඔයාලා දැකලා තියෙනවද දන්නේ මොනරු නටනකොට. මොණ්ඩා ඉස්සරහා පැත්තට පිල්ලි දහගෙන නන්නකොට පස්ස හරීම කැතයි. මුණ්ඩ කවදාකවත් කැමති නැවගේ පිටිපස්සෙන් ගිහිල්ලා බලනකොට නටනකොට මොකද එක පුලියෙක්. හරිම කැතයි. මුන්රව වහගෙන ඉන්න පිල්ලොලින් ඔක ඉස්සරහට දාගෙන වෙගුලනකොට පස්සපැත්ත අයියෝ හරිම අජුවයි. ඌ ඒක නිසා කවදාකවත් පස්සපැත්ත බලන්න දෙන්නේ නැහැ. ඔය රූපලාවන්‍ය වැඩ කරන කට්ටියත් ඒ තරම තමයි. කවදාකවත් වැස්සට අහු වෙන්න කැමති නැහැ. දාඩි දානකොට කැමති නැහැ මොකද අර ඔක්කොම හොදන් බහිනවනේ. හොද වැස්සට වැස්සේ කුණු වෙච්ච කෙහෙල් ගෙඩියක් ගන්න. පොතු කුණු වෙච්ච කෙහෙල් ගෙඩියක් ගන්න. ඒ නාඩගමේ තියෙන දිශාවක්. ඒගොල්ලෝ මවාපාන එක පැත්තකට විතරයි. බුදුජානක පිටිපස්සෙන් ගිහිල්ලා බලන හැටි තමයි අපිට කියලා දෙන්නේ. හරිම කැතයි බුදුහාමරගේ ක්‍රමය. හැබැයි යෝගාවචරය හරියටම දැනගෙන නාඩගම කරන වෙලාවේදී පිටිපස්සෙන් ගිහිල්ලා බලනවා මොන ඇඳිල්ලන්ද අත්දන්නේ කියලා. ඒක දැකපු දවස් තමයි බුදුජානනාංශයට පළවෙනිම උදාහරණය පහළ වුණේ ගහකාරන් දිට්ඨෝසී පුණගේ යන්නකාසි මම තෝ දැක්ක ආයෙත් පස්සේ ගෙවල් හදන්න එපා. අදපන් ඔබේ ආච්චිට ගෙවල් හදපන්. මන්ට හදන්න දෙන්න එපා. ගහකාරන් දිට්ඨෝසී පුණගේ යන්නකාසි ධබ්බාතේ පහසුකා බග්ගා ඔබේ ඔය පරාල ටික තේරෙන්න මම බින්දා. ගහකූටන් විසංකිතං කැණි මණ්ඩල විනාශ කරා විසංඛාරගතං චිත්තම් මගේ ඉති ආය සංස්කරණ නැහැ. මේ සංස්කරණය මෙතෙක් කල මං හිතුවේ මගේ දක්ෂකමක් කියලා නිර්මාණශීලීත්වය කියලා ප්‍රගතිශීලීත්වය කියලා මෙතනින් තමයි මේ සංඥා වේදනා දෙක පොහොර ලබන්නේ. ඇති දේ ඇති හැටියට තියනව වෙනුවට අපි මේක හැඩ ගස්සන්න හදනවා. වැඩ දාන්න හදනවා. ආලවට්ටම් කරන්න හදනවා. අන්ධහැර පාන්න හදනවා. මේ සංස්කාරවලදී මේ වඩුවා අපිටම අපේම විඥානය හරහා මේ කරන මායාව ශ්‍රද්ධයක් අහනකොටම ගඳක් විඳිනකොටම රසක් විඳිනකොටම වර්ණ රූපයක් බලනකොටම ආස්වාසේ එනකොටම ප්‍රස්වාසේ එනකොටම ඒක විපරිණාමය හිතා ගන්න බැරි තරම් වේගෙන් සිද්ධ වෙනවා. එක චිත්තක්ෂණයක් පමා වුණොත් දකින්න වෙන එක. ඒ වෙනකොට අප්‍රමාදීව ඒ විනදී බලන ඉන්න පුළුවන් නම් අර පේනවා මේ පටන් ගන්න වෙලාවේදී නැත්නම් හුස්ම පටන් ගන්නකොටම නොදැනිච්ච තැනක ඉඳලා සංඥාව නැති තැනක ඉඳලා වේදනාවක් නැති තැන ඉඳලා හුස්ම පීරි ගෑවෙන්න පටන් ගන්න තැන. හුස්ම නාසබුළු පුරවාගෙන පීරි ගෑවෙන්න පටන් ගන්න තැන ඇතිවෙනේ විප්‍රියාසය සුළුසුණුකක් හටන් ගන්න තැනක් වගේ. කිසිම කෙනෙකුට බලන්න දෙන්නේ නැතුව තමයි මේක කෙරෙන්නේ. ප්‍රශ්වාසය පටන් ගන්නකොටත් එහෙමයි. ආශ්වාසය ගෙවෙනකොටත් එහෙමයි. ප්‍රශ්වාසය ගෙවෙනකොටත් එහෙමයි. මේක මේ ළඟදී දැන් අවුරුදු 40කට 50කට විතර භෞතික විද්‍යාවේ එහෙම නැත්නම් මේ ක්වොන්ටම් සයන්ස් වල අල්ලගත්තා අල්ලගත්තට මොකද ඒකෙන් විද්‍යාඥයෝ ඉස්තාම අපහසුතාවයකටපත් වෙනවා ඉස්සරලා මේක අල්ලගන්න ඉස්සරලා අපි ඉස්කෝලේ යන කාලේ අපිට කියලා දුන්නා මේ ලෝකේ මූලද්‍රව්‍ය කියලා જાතියක් තියෙනවා 380 ගාණක් ඉස්සලාම හීලියම් තියෙනවා ඊගාට හයිඩ්‍රජන් තියෙනවා මෙවුවා මෙවුවා තියලා කියලා අපිට ආවර්තිතා වගුවක් එන කළු ලැලට වැඩි ලොකු ඊයේ දවස්වල ලියලා ඌව කටපාඩම් කරන්න කියලා. කටපාඩම් කරලා ඕක වමාරුපේකා පාස්. අම්මු පචති. දැන් ඒක හොඳටම දාන්න. කෙසේ නමුත් ඌවට ඌවට කොටු ගහලා මේක හයිඩ්‍රජන් මේක හීලියම් ඊට පස්සේ ඔය මේ කොට තියෙනවා. කෙසේ නමුත් මේක 200 ගාන 250 ගාන නැග්ගට පස්සේ මේගොල්ලන්ට තේරුණා මේ අංශුව කියන එක අණුව කියන එක යම් ප්‍රමාණයට ලොකු වුණාට පස්සේ ඒකේ සමහරක් ඉලෙක්ට්‍රෝන ඉඳපු ගමන් මිදුවල්ලකින් ඇටයක් ගලවලා යනවා වගේ හැලෙන්න පටන් ගත්තා. ඉඳපු ගමන් පොකුරේ එකක් හැලෙනවා. ඉස්සරව එහෙම නෑ හුත්තට මේ නැටි හයිය හුත්තට වල්ල එහෙම තියෙනවා. යම් ප්‍රමාණය ලොකු වුණාට පස්සේ ඕනෝක X කිරණ යන්න පටන් ගත්තා ඇල්ෆා කියන ගාමා කියන අනම්මනම් කියලා. දැන් ඊට පස්සේ ප්‍රශ්නයක් ආවා මෙන්න මේකට වැඩි ලොකු වුණාට පස්සේ ඒකේ යම් යම් කිරණිකුත් වෙනවා. එතකොට ඒක ඒකමද වෙන එකක්. පුංචානි ඉලෙක්ට්‍රෝන පිට වෙච්ච ගමන් ඒකමද වෙන එකක්. දැන් ඒ කූඩුවේ දාන්නත් බෑ මේක. වෙන කූඩුවක් දෙන්නත් බෑ. ඊට පස්සේ කූඩු කපලා ඕ ඔක්කොම ටික ඔන්න එක කූඩුවක දානවා. මේකේ එක එක අංශු පිට වෙච්චාම මෙහෙමයි. අනිත් එක්කනාගෙත් මෙහෙමයි. ඒතකොට ටික ටික ටික ටික වැඩේ ඔද්දල් වෙලා තියුනේ අපි ඉස්කෝලේ අයින් වෙන කාලේ. දැන් අන්තිමට වෙනකොට ඒ නිකුත් වෙන හැම තරංගයක් පාසාම ඒක වෙන දෙයක් බාටපත් වෙනවා. මේ නිකුත් වෙන තරංග අරකින් නිකුත් උනත් මේකෙන් නිකුත් උනත් එකයි. X කිරණ Y කිරණ අනම්මන කියලා මොනවාරි නම දැම්මට ඒ වගේ තියෙන නිකුත් වුණාට පස්සේ වගේ ස්වභාවය මොකෙන් නිකුත් වුණාද කියලා ප්‍රශ්නේ. ඊට පස්සේ මේ නිකුත් වෙච්ච තරංග නැත්නම් මේ ඉලෙක්ට්‍රෝන නැත්නම් සබ් ඇටොමික් පාටිකල් කියන එක අංශුවට වඩා පුංචි දෙයක් ඒකට තනියම ඉන්න පුළුවන්ද කියලා බලුවා. හැබැයි ඒකට තනියම ඉන්න බැරි තරම් වේගයි. බොහොම සීක්‍රෙන් ඇති වෙනවා බොහොම සීක්‍රෙන් නැති වෙනවා. අංශුව පරමාණුව කියන එකට ඊට වැඩිය ඉන්න පුළුවන්. නිත්‍ය සංඥා වැඩි. ඊට පස්සේ 90ට පස්සේ කලාපයක් හැදුනොත් ඒකට නියම හැඩයක් තියෙනවා ආකාරයක් තියෙනවා ඒකට නමක් දෙන්න පුළුවන්. නමුත් ඊටාම කුඩා කොටසට යනකොට කොහෙන් ආවත් ඒක එකයි. ඒක බොහොම ශීක්‍රයෙන් වෙනස් වෙනවා. වේගය කොච්චරද කියනවනම් ආලෝකයේ වේගයටත් වැඩි සමානලා. බර කොච්චර අඩුද කියනවනම් බරක් නැති ගන්න. මේකන බලාගෙන ඉඳ ගියාට පස්සේ මේ පුංචිම අංශුවට අණුවට අවධානය යොමු කරන්න ගියාට පස්සේ තේරෙන්න පටන් ගත්තා මේකත් මේ අංශුවත් අන්තිමට ශක්තියක් බවටපත් වෙනවා ශක්තියක් බවටපත් වුණාට පස්සේට අනන්‍යතාවයක් නැහැ ශක්ති සාගරයකට යදී වෙලා යනවා ශක්ති සාගරෙන් ආය දෙපුගම් මතුවලා ආය රංගනය රංගපාල ආය ශක්ති සාගරයට ගිය වෙලා යනවා ඒක ශක්ති සංස්කෘතියක් මේ ලෝකේ තියෙන්නේ ඊට පස්සේ මේකෙන් හැදිච්ච අංශුව අණුව මේ නම් කිරීම මේ මේ නංවනන් දෙන එක පුංචි පුංචි කොටස යන්න යන්න යන්න යන්න අසාධාරණ දෙයක් වෙන්න බැරි දෙයක්. එකතු වෙන්න එකතු වෙන්න එකතු වෙන්න නමක් දෙන්න පුළුවන්, හැඩයක් දෙන්න පුළුවන්, වර්ණයක් දෙන්න පුළුවන්. සා ඝණය කියන එක, සා කලාප කියන එක. ඝණයකට ගියාට පස්සේ නිත්‍ය හැඩයක්, නමක්, ආකාරයක් තියෙනවා. මේක හැදිලා තියෙන ගොඩක් අංශු එක තුළ එක එක පුංචි පුංචි අංශුවට කඩාන ගියාට පස්සේ ඒක ශක්තියක් පාඩපත් වෙනවා. ශක්තියක් පාඩපත් වුණාට පස්සේ තැනක් දෙන්නත් බෑ. නමක් කියන්නත් බෑ. සම්පූර්ණ දිය ආනේ වගේ මේ ශක්තියක ඉඳලා ද්‍රව්‍යයක් පාඩපත් වෙන තැන. ද්‍රව්‍යයක ඉඳලා ශක්තියටපත් වෙන තැන අතර සම්බන්ධතාවයේ තමයි ඔය අයින්ස්ටයින් E, e mc2 කියලා සමීකරණයක් හදලා දුන්නේ. එයාට ගිය අවුරුදු 100ම හිටපු දක්ෂම විද්‍යාඥයයි කියලා නමක් දුන්නා. ඒකෙදි මේ ද්‍රව්‍යයක් ශක්තියක් බාටපත් වෙනකොට එක පුංචි අංශුවක කොච්චර ශක්තියද තියනවද කියන එක තමයි මේ පරමාණු බෝම්බ කියලා කියන්නේ. එක අංශුවක් පුපුරවුවොත් ශක්ති බාටපත් වුණොත් හිරෝෂිමා නගාසාකි වල කෝටි ගණන් මිනිස්සු මරන්න පුළුවන්. ඒ වගේ මේ ශක්තිය නැවත එකතු වෙලා අංශුවක් පාටපත් වෙන්න පුළුවන්. ආන්න ඒක මේ සිදුවෙන තැන අංශුවක් ශක්තියක් පාටපත් වීම සහ ශක්තියක් අංශුවටපත් වෙන වෙලාවේදී ඒකේ ක්‍රියාවේගය මනුස්ස හිතකට අල්ලන්න බෑ. ඒක විශේෂම චීන කන්නඩියක් දාලා බලන්න ඕනේ. බලන තරම් වෙලාවක්වත් ඉන්නේ නැහැ. ඒ තරම් වේගෙ වෙනස් වෙනවා. මේක බුදුරජාණන් වහන්සේ චීන කන්නාඩි දැම්මෙත් නැහැ. ලැබ් එකට ගියෙත් නැහැ. බුදුරජාණන් වහන්සේ කිව්වේ සංස්කාරවල උපතක් පැනෙනවා. වැයවීමක් පැනෙනවා, වියෝවීමක් පැනෙනවා. ඒ අතරමැදවත් ස්ථිරතාවයක් නැක පෙරලි පෙරලි තියෙන. උපදින එක නෙවෙයි මැරෙන්නේ. උපදින එකේ තරම් ශීඝ්‍රයෙන් වෙනසලා මැරෙන්නේ. නමුත් ඒක හරි බයලවන දෙයක්. උපදින දේ ඒ තරම් ශීක්‍රින් වෙනස්සලා මැරෙනකොට වෙන එකක් මැරෙන. ඒ නිසා අපි දන්න වේදනාව බලනකොට ඊගාට බලන වේදනාව ඉස්සලා වේදනාව නෙවෙයි. ඒක පෙරලීටපත් වෙනවා. හිතවිල්ලක් ගත්තොත් අපි නම් කරලා ඉවරනකොට හිතවිල්ල තත්ත්ව වෙනස් වෙලා. සද්දයක් ගත්තොත් අහන ඉවරල වෙනකොට වෙන සද්දයක්. නමුත් අපි කියන නෑ නෑ ඌ මට බැන්නමයි. මට බැන්නේ කුණු හරපෙම්මයි සිංහලෙම්මයි. කිය ඔන්න අහන්න ඕනකමට ඒ කුණු හරපේ අහලා ඒකට නමකුත් දීලා හිතමනාව ගන්නවා වෙන කෙනෙක් ඒත අපි කුණු අරපෙන් අපිට සිංහලෙන් කවුරු හරි බයිනවා කියලා සුද්දෙක් හිටියේ සුද්දට තේරෙන්නේ නැහැ දැන් මේ බැන්නේ කුණු අරපෙන්ද කියලා ඌට තරහ යන්නේ නැහැ ඌට පේනවා ළඟ ඉන්න කෙනාට වයර් මාරුලා ඌල කළු වෙලා දඟනවා මට මොකද උනේ කියලා ඊට මම බුරුමේ ඉඳද්දි මේ මට ටිකක් ලහවට බුරුම පුළුවන් ඒ කාලේ. ලංකාවෙන් ගිය අමුතු ටිකක් එනවා කියලා දුනා මං හිටිය ඇතම 40ක් ඈත. මම පණිවිඩයක් කරියා මම එනකොට වෙලා යනවා මං එනකම් පොඩ්ඩක් ඉන්න මොකද බුරුමයට සිංහල තේරෙන්නේ නැහැ සිංහලට බුරුම තේරෙන්නේ මං යනකොට මීට වැඩිය පොඩ්ඩක් වෙලා ගිහිල්ලා හොඳටම ටිකක් අන්ධකාර වෙලා ඉතින් ඒ වෙලාවේ අමුත්තු ආව දැන් මේගොල්ලන්ට ඇඳවල් හදන්න ඕනේ බෙච්චීට් වන්න ඕනේ තුවා හොයන්න ඕනේ එන්න එක පාට අවුලක් ඇති වුණා සයිඩොත් එළියට ඇවිල්ලා වැඩ කරන කට්ටියත් මං වෙනකන් ඉඳලි ඉවරලා ඒගොල්ලෝ ඇත්තටම කෑ ගන්න නැතුව කරන ඉතින් සයිඩෝ මට හොඳටම බැන්න බුරුමේ මේ ගොම්මන් වෙලාවට මොකටද ඔබ නෑදෑයෝ ගෙන්නන්නේ? අඳුරු ණය ගෙන්නන්නේ ගේන දවල්ෙන් ගේන මට හොඳ වෙලාවට තේරෙන්නේ නෑ මේ බණින එක තේරෙන්නේ නෑ. ඉතින් මම ඔළුව හොල්ල හොල්ල අහගෙන ඉඳලා අන්තිමටම කිව්වා මට බුරුම තේරෙන්නේ නෑ කියලා. තාද්ද වුණා හොන්තරම තද වුණා. ඉතින් මම මොනව කරන්නේ? මට ලාවට තේරෙනවා. හැබැයි මමයි පමා කරේ. මොකද මම පිටත් වෙලා හැතැම්ම 40ක් එනකොට එහෙටි පැයක් දෙකක් යනවා ගමනට. මං කව මං ආවට පස්සේ එන්නේ කියලා. ඒක දැනගෙනමයි මට බැන්නේ. ගෙන්නනකොට කවුරු හරි දවල් ලිකින් ගෙන්නපන් කාමර ටිකවත් හදාගන්න පුළුවන්. මට ගාලල්ලා මොකද බන්නේ පුරු වෙන්නේ? බොද්දම ලොක්ෙක් බනින්නේ. හොන්දටම මටමයි බනින්නේ. මට සංඥාවට අහු වෙන්නේ නැහැ. මට වේදනාවට අහු වෙන්නේ නැහැ. මට පොඩි හිණාවක් ගියා. සයිඩර් තරහ යන්න ඇති. අපිට බනින්න ඕනේ නම් අපි මේ වචන දැනගෙන තියෙන්න බෑ කල්ලාතුව. අපිට අපි වොමනාවෙන් වචන තේරුම් ගන්න බැනුම් ගන්නේ පුදුමාකාර දුකටද කැමැත්තක් නිසා නෑ වුණා වගේ හිටියන ඉවරයි. බුදුජනසිකේ කියනවා කන් ඇත්තේ නමුත් බීරෙක් වගේ හිටපන් කිය. ඉතින් කවුරු වෙල හොඳටම තිත්තකුණු හරපෙන් බයිනොයි කියන්නේ. හොඳට hina වෙලා නිකන් තේරෙන්නේ නැති වගේ හිටියොත් එහෙම අර මනුස්සයා කට උල් කර කර බැන්නට කොහේ යන්නද මේවා? ඒක අහන එක කොච්චර කැතද කියලා හිතන්නේ බැනුන් ටික එහෙම ගන්න. ඌට ඒක තේරෙන්නේ නැහැ. සර්වඥාන්සිට හොඳටම මිනිස්සු කයිල බයින්. අජිගුච්ඡෝ වේනයිකෝ අපගබ්බෝ උච්ඡේදවාදී අකිරියවාදී කියලා බුදුරජාණන් කිව්වා ඉවරද කියලා. ඊට පස්සේ ආයෙත් අලුත් වාටියක් දාලා ආයෙත් බයි. ඊට පස්සේ ඊට පස්සේ කියන දැන් හරි කියලා. ඊට පස්සේ උගින් බමුණයින් අහනවා මම ප්‍රශ්නයක් අහන්න උත්තර දෙන්නවද කියලා. දැන් බුදුහාමරට තද වෙලා නැහැ දැන්. ඉතින් ආහන ඕනකම් මන් දෙන්නම් උත්තර කියලා දැවමුණ තරණ කියනවා. උඹයි උඹගේ ඇණි දෙන්න එකතු වෙලා. මුන්ද රසමස උලක් හදනවා කැවුම් හරි මොනවා හදාන උඹලා යනවා බැදගත් අමුත් එකේ ගෙදර. බොහොම කැවුම් පොඩි උසගෙන ගෙදර ගිහිල්ලා බලනකොට මේ මිනිස්සු ගෙදර නැහැ. ඊයේ තන දන්නෙත් නැහැ. දැන් උඹලා ගිහිල්ලා එලිපත් උඩ කැවුම් එක තියලා එනවද? එතෙන් කැවුම් එක ආවව ගෙදර ගෙනියලා උඹ ගෑණි දෙන්න බෙදාන කනවද කියලා. මේ බමුණත් අදලක මේ කවුරුත් නැති ගෙදර එලිපත්te තියලා ඉන්න තරම් මම්මෝඩ නැහැ. මම ගෙදර ගිහිල්ලා කනවායි. ඊට පස්සේ කවුම් බොයි ගෙනාවු කවුම් එකත් මම බාරගත්තේ නෑ. මේ ගෙදර කවුරුත් නෑ. උඹ දැන් ගිනිලා ගෑනිත් එක්ක කාපන් ඔය බැනපු ටික කියලා. බමුණ හොම්බේ. කන් නැතුව නෙවෙයි. නෑහිලා නෙවෙයි. ඉතින් එතනදීම දැනගත්තා නම් මේක වේදනා සංඥා දෙකට දැම්ම නම් බුදු කෙනෙකුට බහැලා මේක අපාගත වෙනවනේ ආර්ය උපවාදයක් කරනවා කියලා හින්න නඩු වැටයිනේ දැන් අපේ කෙනෙක් හිටියා නම් එහෙම විනාශයි උතන අපේ බුදු ආමරණ්ඩ බැන්නයි කියලා පොලු කඩාගෙන කුරුදු පොලු කපානේ බුදු ආමරෝ කිව්වනේ මම මට ඇහුනේ නෑ මං ගත්තේ නෑ උඹ දැන් ඕක ගිහිල්ලා ගෑනිත් එක්ක ආපන් කියලා උදේ ඉඳලා හැන්ද වෙනකම් අපි කී දෙනෙක් බැනුම් අපි බාර ගන්නවද කියලා බලන්න ඒ ශබ්ද තරංග වගේක් එනවා. ඒවා සිංහල කුණුහරුප කියලා අපිනේ හදාගන්නේ. ශබ්ද තරංග දන්නවද මේ ශබ්ද තරංග කාට පහසට හැදිච්ච එකක් කියලා? ශබ්ද තරංග දන්නවද මේ සිංහල කියලා? ශබ්ද තරංග දන්නවද මේ කාටද කරන චෝදනාවක් කියලා? මං ඒක විඳින්න නම් කොච්චරක් ඒක සංස්කරණය කරන්න ඕනද කියලා හිතන්න. ඒ එන ශබ්ද ඒක නිසා ශබ්දේ මට කරදර කරන එක නෙවෙයි වෙන්නේ මම ශබ්දයට කරදර කරන එක තමයි කරන්නේ. ඉතින් මේක අල්ලුවානම් ඒ මනුස්සයාට බුදුහාමුදුර අපිට දෙන ආඩම්බර කරන වචනේ එහෙම නැත්නම් බුදුහාමුදුර අපිට දෙන උනන්දුකාරය තමයි මේක තමයි කාටත් වෙන්නේ. ඒ නිසා උඹේ හිත දැක්කනම් ඕකම තමයි අනුන්ගේ හිතටත් වෙන්නේ. කාට හරි තද වෙලා බැනු මට බැන්නා කියලා චෝදනා කරනවා නම් බැනපු එකත් බැනුම් අහපේක නම් 150 50 වැරදි. මොන්න જાතියෙන් බැන්නත් නෑ වුණා වගේ. නොදැක්කා වගේ තමන්ගේ කටයුතු ටික කරගෙන යන්න පුළුවන් නම් උන්දට ඔය එකක්වත් වදින්නේ ඒ බන්දුලම ඒ බන්දුල මල්ලිකාව දවසක් ඒ දාන බෙදෙන වෙලාවක 500ක් රහතන් වහන්සේලා ආවිලා දාන බෙදෙනවා. දාන බෙදෙන වෙලාවක 16ක් අතින් මේ හොදි හොදි වාදනයක් හැරෙනවා. හොඳටම බැනලා කියනවා මොකක්ද ඒ කරපු වැඩේ පිළිලා තියපන් පැත්තක අර කම ඒතොට එතන ප්‍රධාන වෙටියේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ ලොකු තෙරුණාංශමක් කියනවා උපාසිකාව. මේ මෙච්චර ලොකු දානයක් දෙනකොට මේ පොඩි හොදි තීසියට ඔච්චර කෑ ගහන්න එපා. ඒකට බන්දුල් මල්ලිකාව කියනවා මට තමා වෙන්න ස්වාමීන් වහන්සේ කෑ ගහනවා කෑ ගහන්න ඕනේ මේකට කියලා තල්පතක් අරගෙන පෙන්නනවා. මේ වෙනකොට බන්දුල සේනාධිපති ඇතුළු 500ක් මරලා මේ පණිවිඩය ඇවිල්ලා මම මේ ඉනේ ගහගෙන දාහනේ බෙදන්නේ. මම මේ කෙල්ල හදා ගන්න ඕන හදනවා මිසක් අඬනවා නම් අඬන්න මගේ මිනිහා සමග 500ක් මැරිච්ච පණවිඩේට මම මේ තල්ලත ඉනි ගහගෙන වැඩ කරාට සෝංශ මම එහෙම සැලෙන මිනිසෙක් නෙවෙයි මේ මම මේ ළමයට උගන්වන එක විතරයි මම කරන්නේ කියලා ඒක නිසා කටයුත්තේදී දාහනේ දෙන්න ඕනේ නම් ඒ මිනිහා මැරුණු කතාව අරගත්තොත් බෑ මේ දාහනේ කරන්න බෑ දාහනේ පොලීටි කවුරු හරි ලෙසලා වෙන්නොත් ඒකට උදව් කරනවා නැත්නම් බයිනවා මේ වෙලාවේ වෙච්ච දේ ආනි වගේ අපි මේ අල්ලාගෙන නටන නැටිදී මේ අපිට ඉතාම වැදගත් කියලා කරේ දාගෙන තියෙන උරචක්‍රමාලාව බලනකොට අපි කොච්චර ආසාවෙන්ද මේ අරගෙන දාගන්නේ කියලා බලන්න. ඒ එකකටවත් ඕනේ අපිට වද දෙන්න. වද දෙන්නේ මේ පෙනුනට දැක්කේ නෑ වගේ ඉඳන්න නැති නිසා. ඇහුනට නෑ වුණා වගේ ඉන්න බැරි නිසා. දැනුණට නොදැනුණා වගේ ඉන්න බැරි නිසා. තේරුණාට මෝඩෙක් වගේ ඉන්න බැරි නිසා. පණ සිවුනට මිනිහක් වගේ ඉන්න දන්නේ නැති නිසා. ඒක හරියට නිකන් සාපයක් වගේ තමයි පේන්නේ. මෙච්චර පිං කරලා ලැබපු ඇස් දෙකේදී දකුණේදී කටෙමුත් එක බලන එකනේ අපි කරන්නේ. ඇස් දෙක නෙමෙයි කටෙමුත් අරලානේ බලන්නේ හොඳ දෙයක් දකිනකොට. ඉතින් එච්චර කරපේක නොබල හිටියොත් එන අපරාධනේ බලන්න තිබුණක නැති උනා කියන අපි හිතන්නේ. සර්වචනසේ සඳහන් කරන මේ බලනකොට උඹට තේරෙනවා නම් එතන මනාපමන දෙක උපන්නයි කියලා. මායя දිනු කෙලස් දිනු දැක්ක දේ නොදැක්ක වගේ ඉන්නව නැත්තම් දිත්තේ දිත්තමත්තම් කියලා කියන්නේ දැකීම මතින් ආය රාග ద్వේෂය ඇති කරන්න මනාපමනාප ඇති කරන්න බෑ දැකීමෙන් නතර කරපන් මොකද මේ රූපේ නෑ රාගෙම රාග ద్వේෂේ මේ මනසේ හටගන්නේ ඒ හට ගැනීමට වෙහෙස ගන්නවන්නේ වේශ නිරූපණය කරන්නේ මේ සංඥා වේදනා දෙක. ඒ දෙන්න ever ready ඕනෙම වෙලාවක ලෑස්ති, රැත් ලෑස්ති, දවලුත් ලෑස්ති, හීනෙනුත් ලෑස්ති. මේක දැනගත්තා නම් ඒ කෙනාට තේරෙනවා මේ Tamange හිතේ මේ වෙස් පෙරලිය එන සද්දය අනුව සුභාසුභ අතරමැද එන රූපය අනුව මනාපමනාප අතරමැද මේ හැම තුනම ඕනම දෙයකින් ඕන දෙයක් ඇති කරන්න පුළුවන් ඒකට කියනවා අරහත් විකූර්ණේ කියලා. ඕනම සුබ දෙයක අසුබ දෙය දකින්න පුළුවන් රහතන් වහන්සේ නමකට. ඕනම අසුබ දෙයක සුබේ දකින්න පුළුවන් රහතන් වහන්සේ. ඕනනම් සුබ අසුබ දෙයක සුබේ දකින්න පුළුවන්. ඕනම සුබ අසුබ දෙයක අසුබේ දකින්න පුළුවන්. ඒක රහතන් වහන්සේගේ විකූර්ණයක්. මොකද එයා දන්නවා. රහතන් වහන්සේ දන්නවා. තමන් ඒකට වක් කරන තන් වේදනා සංඥා දෙකෙන් තමයි මේක මනාපමනාප පහළ වෙන්නේ. උදාහරණයක් වශයෙන් තියෙනවා අපේ පැත්තේ කියනවා අවුරුදු කාලට තෙල් පැණි නැත්තම් කැවුම්ද පංචන් කියලා. තෙලුත් තියෙනවා නම් පැණිත් තියෙනවා නම් ඕන කොණ්ඩ කැවුම් හදනවා නැත්තම් අතිරා හදනවා නැත්තම් මුංගට කැවුම් හදනවා. කොයි එකෙත් තියෙන තෙලු පැණි විතරයි. කොයි නම දාලා තිබ්බත් ප්‍රෙෂර් එක විතරයි වැඩි වෙන්නේ. අවුරුදු කාලේ වෙන මොකක්ද දෙන්න කොයි එක කැවත් ප්‍රෙෂර් එක නගිනවා. ඉතින් අපි දෙල්ලම් කරලා ගියොත් ඔන්න හොඳ කැවුනක් තියෙනවා ඔන්න අතිරහක් තියෙනවා කොයි එකෙත් තියෙන තෙල් පැණි තමයි. එක එක එක එක සංස්කරණය කරලා දානවා සුරල් දාලා හැදුවට කණේ කාට තමයි දක්ෂකම තියෙන්නේ. හදන එකාගේ නෙවෙයි. ඒ වගේ මේ කන කෑම බැලුවොත් උදේ ඉඳලා හැන්ද වෙනකන් බෙදාගෙන කන කෑමක් සහ ඇදගෙන නාන නෑමක් කියලා බලනකොට එකෙක් Tamange හිත දැක්කනම් එයාට ඒ හරහා ඕනම කෙනෙක් යන්නේ මේක. බුදුහාමතුන්ගෙත් ඔය හිතම ඔය විදිහටම වැඩ කරන්නේ. බුදුජාන් වහන්සේකට ඉස්ලාම Tamange හිත බැලුවා. මෙන්න රාගය ඇති වෙන හැටි මෙන්න රාගය ඇති වෙන්නේ ඉස්සල්ලා. මෙන්න විරාගය ඇති වෙන හැටි මෙන්න විරාගය ඇති වෙන්නේ ඉස්සල්ලා. ඉතින් අපි රාගය ඇතිවීම සරාගං හිත අපි නරකයි කියලා හැම වෙලාවෙම චෝදනා කරන්න හැදුවට භාවනාදී කොච්චර විරාග හිත පහළ වෙනවද අපි ඒකට වෛර කරනවද කිව්වොත් භාවනාදී පහළ වෙන මේ කම්මැලිකම නීරසකම ඒකාකාරීකම නිදිමත ගතිය තමයි විරාග හිත කියන්නේ. රාගය අනිත් පැත්ත. ඉතින් අපි ඒකට කොච්චර වෛර කරනවද? ඒ කියන්නේ නිවනට වෛර කරනවා. භාවනා කරනකොට රාගය නැති වෙන නිසා විරාගය පහළ වෙනවා. නීරස වෙනවා. කම්මැලි වෙනවා. ඒකාකාරී වෙනවා. බය ඇති වෙනවා. අසරණ ගතියක් එනවා. තනි වුණා වගේ දැනෙනවා. ඒ හැම වෙලාවකම මේ විරාගයයි මේ එන්නේ ලෝකෙ තියෙන ශ්‍රේෂ්ඨම ධර්මය. අපි භාවනාදී කොච්චරක් මේකට වෛර කරලා තියෙනවද කියලා හිතන්න. භාවනා කරනකොට ඇතිවෙන මේ කම්මැලි ගතිය නැති කරන්න අපි කොච්චර බෙහෙත් જાති බොනවද කියලා. කොච්චර බණ අහනවද කියලා. භාවනා කරොත් විරාගය එනවා. ඒකේ අහන්න දෙයක් නෑ. ඒක පැය විනාඩි 20යි යන්නේ. එතන ඉඳලම තටවන්නේ අර මතුවෙන විරාගය නැති කරන්නේ. ඉතින් කවදා හරි යෝගාවචරය දැනගත්තොත් සරාග හිතක විරාගයේ තියෙන බෑ විරාග හිතක සරාගයේ තියෙන්න බෑ. ඒ නිසා විරාග හිත පහළ වුණයි කියලා කියන්නේ රාගයේ හිත 100%ක්ම නැති වුණා. ඒ නිසා මේ විරාගයේ පහළ වීම භාවනාවේ ප්‍රතිඵලයක්. ප්‍රතිපදාවේදී වුණා කියලා තේරුම් ගත්ත කෙනාට පීති පරණතාවය ඇති වෙනවා. භාවනාදී කම්මැලිකම එනකොටම දැනගන්නවා වැඩේ හරි සතියක් තියෙනවා. මේ කම්මැලිකම කියලා කියන්නේ රාගය ප්‍රහාණය වෙලා. මට පුළුවන් මේ කම්මැලිකම තීතිත් නැගිටින්න නැතුව ඉන්න. මට පුළුවන් මේ කම්මැලිකම තීතිත් අරමුණ බලන්න. මට පුළුවන් මේ කම්මැලිකම තීතිත් මේක සතිය තියෙන බව දැනගන්න. ඕක අල්ලන්න බෑනේ මාරයට අහුවෙන්නේ නෑනේ මේ බුදුහාමරෝ අපට දෙන මේ උපක්‍රමී. කී දෙනෙක් මේ විරාගයට වෛර කරනවාද කියලා බලන්න. මේ ඇති වෙන්නේ නීරසකම නැද්දකින් නොපතන්න ඔදොමකින් කියාගෙන හැමදාම බලනවා භාවනා හරියනවා කියන්නේ භාවනා හරියනවා කියන්නේ වර්ධිනවා භාවනා වර්ධිනවා කියන්නේ හරියනවා එපා වෙන ගතිය තමයි අපි මේ සමාධිය අනිත් පැත්ත භාවනා වැරදිලා සතිය නැති වෙලා කියලා චෝදනා කරනවා. නමුත් ඒක විරාග ලක්ෂණයක් බව දන්නවනම් විරාගෝ සෙට්ඨෝ ධම්මාණං සීළු ධර්මයන් අතර විරාගේ ප්‍රසිද්ධයි කියලා දන්නවනම් භාවනා කරනකොට Tamanට ඒ කම්මැලිකම නීරසකම ඇති වෙනකොට පුදුම සතුටක් ඇති වෙනවා. මම මේ සතිය නිසා ප්‍රතිපදාව නිසා ඉදිරි ගමන නිසා මට රාගේ අයින් වුණා මම ඊට ඉස්සලා කී සැරයක් සලුවක සාදාලා නැගිටලා ගියාද මම අද බලනවා මේ විරාග හිත තියේදී කම්මැලිකම තියේදී නීරසකම තියේදී කච්චල් වෙලා තියේදී හිත නසරණ්ඩ වෙලා තියේදී අරමුණ බලන්න පුළුවන්ද ඉන්නේ ඉරියව බලන්න පුළුවන්ද කියලා බැලුවොත් ඒ ඒ විදියට බලන් ලෑස්තිලා යන මනසට ඔය කියන විරාගෙ එච්චරම් බාධාවක් නෙමෙයි නෙල්ලි ගෙඩියක් කනකොට ඉස්ලාමයේ තිත්ත රස නෙල්ලි පහරවන්නේ නැහැ පහු වෙනකොට මේක මිහිරසක් එනවා බුලත් ටිකක් කටේ දාගත්ත ගමන් කහටයි කක කක යනකොට කිරි රස වෙනවා. ඒ නිසා අවධාන ඵලයේ හොඳ දෙයක්. ඒ නිසා අර මුලින් මුලින් එන ඒ කසට රස, තිත්ත ඇඹුල් රස විරාග ලක්ෂණයක් කියලා දැනගත්ත දවසේ එයාට පීචි පරණතාවයට අලුත් අර්ථකථනයක් වෙනවා. මේක සුඛයට හේතුවක් බව දැනගත්ත ගමන් එයා විරාගයේ දිහා බලන්නේ ඇති වෙච්ච විරාගයේ දිහා භාවනා ප්‍රතිඵලයක් විදියට. ඒ කිනාට බලුවන් තව කෙනෙකුට කියන්න කොට භාවනා හරි ගිහිල්ලා තියෙන්නේ ওই කම්මැලිකම ප්‍රසිද්ධ ප්‍රතික්ෂේප කරන්න එපා. මේක තියෙද්දිම ඉරියව පවත්වන්න බෑ. මේක තියෙද්දිම මූල කර්මත්තානදී කැසර බලන්න පවත්වන්න බෑ. මේක තියෙද්දිම සතිය පවත්වන්න බලන්න. මේක කිව්වොත් භාවනා මුලදී මම හිතන්නේ ඊගාව රෙජිස්ටර් බව කවුරක්වත් රෙජිස්ටර් වෙන එකක් නෑ ඊගාව භාවනාවට. මොකද ඔක්කොටම ඕනේ කරලා තියෙන්නේ නිවන් යන්නයි, සෝවාන් වෙන්නයි, ධ්‍යාන ලබන්නයි. මේ භාවනා කරනකොට නීරසකම දෙන්නයි, නිසන්වණේට එන්න කියන්නේ කිව්වොත් මේ ළඟපාරින් යයි අවිස්සාවෙල්ලට. එන්නේ මෙහෙට. ඒකයි මේ ටිකක් පහුවෙලා මේ බණ කියන්නේ. තුන්වෙනි දවසේ හතරවෙනි දවසේ බණ කියනකොට දැන් ඉතින් කරන්න දෙන්නේ නැහැ නේ, යන්න දෙන්නෙත් නැහැ නේද? තීන්දයක් ආපම්, බුදියපම්, නටපම්. භාවනා කරපම්. එදාට දුන්නාට පස්සේ ඉන්ජෙක්ෂන් එක වදිනවා. ඒත් වදින්නේ නැති අක්කු જાතියක් ඉන්නවා. වදිනේ කාට වදිනවා? ඒක නිසා කරුණාකල මතක තියාගන්න මෙතෙක් කල් අපි භාවනා හරියයි කියලා කිව්වනම් මගේ වචන සිතන කියලා වෙලා. භාවනා වැරදුනා, කම්මැලි, නීරස වුණා කියලා තීදිත් කෙරුවනම් උන්දර දෙයියොත් වඳිනවා. උන්දර මායත් වඳිනවා. කෙලෙසුත් යටයි. අන්න ඒ චිත්ත සංස්කාර දැකීමෙන් දැකීමෙන් මේ භාවනා කරන භාවනාව සංසාරේ කවදාවත් කෙරුවනම් අපිට අද මේ ආත්මෙට එන්න වෙන්නේ නැහැ. අද අපි උත්සාහ කරමු ප්‍රීතිය ඇති කරන සුඛය ඇති කරන ගිහිලා සතුටු සිටි මොන දීලා වරෙන් එන කම්මැලිකමක් වරෙන් කියලා යන්න ගියොත් අපි අඩු ගානේ සරාගම් විරාගම් කියන දෙක තීරුම් අර ගන්නවා. මේ දෙකම නෙවෙයි නිවන කියන්නේ. මේ දෙක මගේ හැරීමෙනුයි අපිට නිවනට යන්න වෙනවොත් මේ දෙක අඳුනන්නේ නැතුව කවදාවත් එහාට යන්න හම්බ වෙන්නේ. එචා මම අද මෙතනින් ධර්ම දේශනාව නතර කරනවා. සිළු දිනාට පැමිණෙන මේ සරාග හිත්තෝ විරාග හිත් නැත්තම් සතුටු හිත් ආමනාප හිත් මනාපමනාපයි භාවනාවට ඉනිමකක් කරගෙන භාවනාවට අමුද්‍රව්‍යයක් කරගෙන භාවනාවෙන් ලැබිච්ච ප්‍රතිඵලයක් කරන ඉදිරියට යෑම සඳහා අවශ්‍ය කරන්නා වූ ඒ විපස්සනා දැකීම ඇතිවීම නැත්නම් ওই කියන පංචාංගික සම්මා සමාධියේ චේතෝ පරණතාවය ඇති කරගන්නට ශක්තිය ධෛර්ය බලය පිණිස මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමි දේශනාව මෙතෙන් સમાપ્ત කරනවා. ශිරු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා